ඔබට මතක ඇති උදේ අපි අසූ ධර්මයේ දේවරුවේ අපි කියා දුන්නා අපිට තියෙන ලකූම අපේ අභ්‍යන්තර ප්‍රශ්නේ තමයි සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය තියෙනකන් අපි හැමතිස්සෙම කරන්නේ බාහිර ලෝකයේ තියෙන දේ අපේ ලෝකෙට ගන්නවා. ඒ කියන්නේ බාහිර ලෝකෙ කවුරු හරි බැන්නොත් ඒක බාහිර ප්‍රශ්නයක් හැටියටම යන්න අරින්නේ නැහැ. මොකද එයා කරන්නේ? Tamanගේ ප්‍රශ්නයක් බවට පත් කරගන්නවා. ඊළඟට බාහිර මොනවා හරි දෙයක් තිබුණොත් ඒක Tamanගේ දෙයක් බවට පත් කරගන්නවා. මෙහෙම පත් කරගෙන සක්කාය දිට්ඨිය තියෙන කෙනා හැමතිස්සෙම අවුලෙන් අවුලටපත් වෙනවා. සක්කාය දිට්ඨිය නිසා Tamanගේ කුසල් මාර්ගය නිතරම වැහෙනවා. අකුසල් මාර්ගේ විවෘත වෙනවා. ඉතින් මේ නිසා මේ සක්කාය දිට්ඨිය අනතුර තදේත මේ මිනිස්යාට තියෙනවා. දැන් බලන්න දේවදත්ත බුදුරජාණන් වහන්සේගේ කාලේ දේවදත්ත ඔබ දන්නවා ඇති ධානය ඉපැද්දෙව්වා. 이르දි බල, 이르දි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන්කම තිබුණා. නමුත් ඒ සියලුම කුසල් නැති වෙලා ගියේ මක් නිසාද? සක්කාය දිට්ඨිය නිසා. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය තිබෙච්ච නිසා ඒ තමන්ගේ තිබිච්ච කුසල් නැති වෙලා මොනවද ආවේ? අකුසල්. අන්තිමට මේ සතර අපාය මොකවත් පිළිගන්නේ නැති කෙනෙක් බවට පත් වුණා. දැන් බලන්න කෝකාලික. කෝකාලික කියන්නේ දේවදත්තගේ යාළුවා. එයාත් ලොකු සෙනඟක් එක්ක හිටියා. ස්ථානික වාස්වසලා හිටියා. සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලා චාරිකාවේ වඩින ගමන් එහෙට වැඩිය වැඩිලා වස් කාලයක් ගත කළා. වස් කාලේ පුරාම තමන්ගේ දායකයන්ට කිව්වේ නෑ මේ වැඩ ඉන්නේ සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලා කියලා කිව්වේ නෑ. එතකොට තේරෙනවා හිටියේ එන ඊර්ෂියාවකින්. තමන්ට ලැබෙන්න තියෙන ලාභ සත්කාරයක් තව කෙනෙකුට ලැබෙයි. තමන්ට ඒ කියන්නේ මේ තව කෙනෙකුට ලාභ සත්කාරයක් ලැබෙනවට අසතුටු වුණා. මේක තමයි ඊර්ෂියාව. ඊට පස්සේ මොකද වුනේ? දැන් ඔන්න හෙට සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලා පිරිසත් සමග වඩින්න. දැන් හෙටනේ වඩින්න තියෙන්නේ. අද ගියා ගමට. ගමට ගිහිල්ලා කිව්වා උඹලා හරිය අවාසනාවන්තයි. ඇයි ස්වාමීනි කියලා ඇහුවා. ඉතින් කිව්වා දැන් සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලා දැන් තුන් මාසයක් වස් වැසුවා. ඔහෙල වගක් නැතුව හිටියේ නේද කියලා ඇහුවා. ඊට පස්සේ අනේ ස්වාමීන් අපි දන්නේ නැහැ කිව්වා. දැන් මොකද්ද කරන්න තියෙන්නේ? දැන් කරන්න තියෙන්නේ මොනවා හරි පිරිකරක් ලෑස්ති කරලා පූජා කරපන් කිව්වා. දැන් මේ හාමුදුරු හිතුවා දැන් මේ සාරිපුත්ත මොග්ගල්ලාන රහතන් වහන්සේලා ඒ එකතු වෙන පිරිකර ඔක්කොම දාලා යයි කියලා. බලන්න මේ හිතේ කල්පනාව වර්ධින ආකාරය. ඊට පස්සේ මොකද වුනේ? දැන් මිනිස්සු බොහොම ශ්‍රද්ධාවෙන් පිරිකර ගෙනල්ලා පූජා කළා. සරියුත් මහරහතන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ හිතුවා මෙතෙන්ද මේ හැමදෑම මේ මෙයා ඉන්නවා මේ මේ හිමිනම හැමදෑම මොනවා හරි හම්බ වෙනවා ඇති ඒ නිසා නැති අයට හොයලා බෙදන්න ඕනේ කියලා ඒ ස්වාමීන් වහන්සේලාත් එක්ක වැඩි ස්වාමීන් වහන්සේලාට ඒ පිරිකර බෙදුවා. දැන් ඊට පස්සේ මේ ස්වාමීන් සරියුත් මුගලන් රාතන් වහන්සේලා සංඝ පිරිසත් එක්ක වඩින එකන් ඉඳලා බැලුවා. බලන්දි කිසි පිරිකරක් ඉතුරු කළා නෑ. ඔන්න වෛර බඳගත්තා. ඒ කාලෙත් එහෙමයි. දැන් සෝමාවතිර සෙනඟ ගියා කියලා ওই හාමුදුරුවෝ බයින්නේ හොගලා. ඒ මොකද? ඊරිසියාව. සුවකලනුවේ කි රෝගේ. ඉතින් ඒ සුවකලනුවේ කි රෝගේ හැදුනොත් සුව කරගන්න බැරි වුණොත් හිතා ගන්න බෑ යා අමාරු වැටෙන විදිය. ඉතින් මොකද වුනේ මේ බණින්න පටන් ගත්තා මේ චරිත මොගලන් රාතන් වහන්සේලා පාපී ආශාවන්ගෙන් යුක්තයි ලාමක ආශාවන්ගෙන් යුක්තයි පිරිකර එකතු කරනවා කියලා බයින්න පටන් ගත්තා. බැන බැන යනවා දැන්. ඒ කාලේ මුල් වෙලාවට ටීවී තිබුණේ නැහැ. පත්තර තිබුණේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලත් කිව්වනේ මේ මොඩ හාමුදුරුවෝ. කියලා කිව්වා සාරියුත් මොගලන් රහතන් වහන්සේලා ගන්න දෙයක් නැහැ කිව්වා. කම් කිසි කමකට නැහැ කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදලා හාහා කෝකාලික එහෙම කියන්නේ එහෙම කියන්න එපා හිත පහදවා ගන්න කිව්වා. පහදවා ගන්න කියද්දි කියද්දි මෙයා ඒකම කියන්න ගත්තා. බලන්න මේ භයානකකම් දැන් මේක අපිට ඕනේ මේ කෝකාලික හාමුදුරන්ගේ අඩුව කියන නෙමෙයි මේ බලන්න සක්කාය දිට්ඨිය ප්‍රහාණය නොකර නිසා කෙනෙක් අමාරුවේ වැටෙන විදිය ඊට පස්සේ දැන් දැන් මෙයාට තේරුණානේ වැරදුනා කියලා දැන් වැරදුනාට පස්සේ අසත්පුරුෂයා ඒ වැරදි ඒ වැරදිච්ච එකෙම දැඩිව ඉන්නවා මිසක් ඒක නිවැරදි කරගන්නේ නැහැ. ඉතින් බුදුරජාන් වහන්සේ නොඑක ආකාරයෙන් කරුණිකුව මේ පුද්ගලයා අහන්නේ දැන් එවලම විපාකක් දීලා දැන් කුටියට ගියා ඇගේ ගෙඩි දැම්මා. ඇගේ ගෙඩි දාලා පළු දාලා දැන් ඉතින් සරව ගලලා ඒකේ තියෙන ඇගේ දාපු පළු මේ බෙලි ගෙඩි තරම් ලොකු වුණා කියලා. ලොකු වෙලා සරව පිරලා පුපුරලා සරව ගලනවා. ඒත් මාන්නේ අතාරින්නේ දැන් බලන්න සක්කාය දිට්ඨියේ තියෙන භයානකකම. ඊට පස්සේ බ්‍රහ්මරාජේ තුදු කියලා බ්‍රහ්මරාජෙක් කැවිල්ලා කිව්වා පේනවා බ්‍රහ්මරාජේ දැන් කාලෙනම් ඉතින් පේන්නේ නැහැ මිනිසුන්ට. ඒ කාලේම නෙමෙයි. මිනිසුත් එක්ක හරිය සම්බන්ධකම් තියෙනවා. ඇයි මාර්යා දැන් ඉතින් මාර සේනාව බලවත් අසුර බලවත්. දැන් මිනිසුන් ළඟට දෙවිවරුන්ට එන්න දෙන්නේ දැන් මිනිසු ළඟට කිට්ටු වෙලා ඉන්නේ කවුද? අසුරයෝයි ඒ ආමනුස්සයෝ නීච සත්තු තමයි. උසස් අයට කිට්ටු වෙන්න දෙන්නේ නැහැ. ඉතින් ඒ කාලේම නෙමෙයි මාර්ය සේනාව පරාජය කළානේ. අසුරේ පෙරදිලා. ඒ නිසා දෙවියන්ම මිනිසුත් එක්ක ඇවිල්ලා කතා බස් කරනවා. ඇවිල්ලා කතා කරලා කිව්වා මේ මම හිත පහදවා ගන්න සමාව ගන්න කියලා. කවුද ඔහේ කියලා ඇහුවා. කිව්වා මම මෙහෙම බ්‍රහ්මී. එතකොට මේ මේ මේ මැරෙන්න කිට්ටු වෙලා. කියන ඔහේ හරි නරක වැඩන්නේ මේ කලේ. බමලෝ ගියා නම් ගිය පළච්ච විදියට ඉන්නේ නැතුව මේ මොකද මෙහෙම කියලා ඇහුවා. එතකොට බලන්නනේ එතකොට අපිට පේනවා අපි මේ ධර්ම මාර්ගයට හානි කරන බලවත් එකක් තමයි මාන්නේ. දරුණු එකක්. මාන්නේ කියන්නේ මහා භයානක දරුණු එකක් මේ ධර්ම මාර්ගයට හානි කරන. ඊට පස්සේ මොකද වුනේ මේ මල? මැරිලා කොහෙද ගියේ? නිරේ ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ඒකෙදි ගාථා කීපයක් ඒ ගාථාවල තියෙනවා මේ අසත්පුරුෂයා උපදිනවා කියනවා කටේ කෙටේරිය ඇතිව. ඉතින් මහරුණත් කෙටේරිය ගලව ගන්න බෑනේ. අදත් ඔය ටීවී වල පේන කෙටේරිය තියෙනවා. එතකොට ගලව ගන්න බෑ ඒක. ඉතින් මේ නිසා මේ එහෙම කෙනා අකුසල් රැස් කරගන්නවා. දැන් මේකෙන් අපි පින්වත්නි කල්පනා කරන්න ඕනේ හරීම පරිස්සම් වෙන්න වෙනවා අපිට සක්කාය දිට්ඨිය ප්‍රහාණය කරනකම්ම මේ මාන්නෙන් අහංකාරකමෙන් අවිසිලා කරන මෝඩ කතා බහ පුදුම විදියට අපට නරක විදියට විපාක දෙන්න පස්සෙන් එන්න පුළුවන්. ඉතින් මේ නිසා ඒ බඳු අනතුරකට හසු නොවි ජීවිතේ පවත්වා ගන්න නම් එයා හැමතිස්සෙම ජීවිතේ අනිත්‍ය ගැන කල්පනා කරලා තියෙන්න ඕනේ. මොකද අපි මේ කෑ ගහලා පළක් නැහැ. අපි කොයි වෙලාවෙ හරි මැරිලා යනවා. මැරිලා ගියාට පස්සේ අපට සුගති ගමනක් තියෙන්න ඕනේ කියලා. මොකද අපිට පේනවා මේ සමහර අයට හිතේ හරි පැහැදීමෙන් ඉන්නවා. නමුත් අකුසලයේ හිතේ වැඩ කරන ආකාරය හොයන්න බෑ. එතකොට මොකද වෙන්නේ? සමහර අවස්ථාවේදී අකුසලයේ නිසාම ඒ සමහර අයට මාන්න වෙනවා. මාන්න කියන්නේ කුසලයක් නෙමෙයි. මාන්න කියන්නේ අකුසලයක්. දැන් හොඳ ලස්සනට අපි ගමු ශ්‍රද්ධාවෙන් දැන් යා හිතාගෙන ඉන්නවා ඒත් ශ්‍රද්ධාව තියනවා කියලා. එයා බොහොම කැමැත්තෙන් වේදම් කරගෙන වැඩ කරගෙන ඉන්නවා. මෙයාට මොකක් හරි අපි දන්නේ නැහැ කියන්නේ කො මායයම බලලා අවස්ථානුකූල එයාට හිතරි දෙන්න කටයුත්තක් කරනවා. මොනවා හරි සිද්ධියක් වෙනවා. ඊට පස්සේ ගැටෙනවා. ගැටුණට පස්සේ අර ශ්‍රද්ධාවට වෙච්ච දෙයක් නැහැ. එයාගේ ඒ කරපු කැපවීමට වෙච්ච දෙයක් නැහැ. මොකද එහෙම ආයගෙන අපට තොරතුරු ලැබෙනවා. එතකොට මොකද වෙන්නේ? මට මතක මම එහෙම කෙනෙකුට කිව්වා මෛත්‍රී කරන්න තරහ ගන්න එපා. තරහ ගන්න එපා මෛත්‍රී කරන්න අපිට විසඳුමක් මේක වෙන නෑ. ඔහොම කල්පනා කළොත් අපායට තමයි යන්නේ. ආ මම යන්නම් කිව්වා. මං කිව්වා ආ එහෙම කියන්න එපා කලබල වෙන්න එපා. ඒක ආ හිතෙන් අස් කරගන්න ඉවසන්න. ඒ කියන්නේ අර ඉවස ගන්නත් ඉවස ගන්නත් බෑ. එතකොට මේ අපි ආහන ධර්මය අපිට පාවිච්චි වෙන්නේ නැත්තම් අපි ආහන ධර්මය අපට පුරුදු කරගන්න බැරි නම් ඒක නිකම්ම නිකන් වචන ගොඩක් විතරයි නේද? අපි ආහන ධර්මයේ දැන් ඉවසන්න ඕන තැන ඉවස ගන්න බැරි නම් ඒ අපි අහන දේ නිකම්ම නිකන් වචන ගොඩක් විතරයි. ඊළඟට මේ හරි පැහැදීමෙන් කතා කරලා ඊළඟ මොහොතේ බයිනවා. එවනම් මේ පැහැදීම අවබෝධයක් නැති පහදින්න ඒ කියන්නේ මේ සමහර අය පහදුනා කියලා අඟවනවා. බලන්න මේ සක්කාය දිට්ඨිය හැටි පහදුනා කියලා අඟවනවා අනිත් අය අතර කැපී පෙනෙන්න තියෙන ආසාවට. හැබැයි එයා දන්නේ ඒක Tamanට සිද්ධ වෙනවා කියලා දන්නේ හරි පහදෙන ආකාරයට ඉතින් ඉන්නවා. පිරිස මැද්දේ ඉතින් විශාල මලු ගෙනල්ලා පූජා කරනවා. එතකොට දැන් පිරිස හිතනවා අනේ ඔබතුමිය හරි පැහැදුණු කෙනෙක් කියලා. නමුත් ඒ නමුත් දන්නේ නැහැ Tamanට හානි වෙන දේ Taman ළඟ තියෙනවා. ඉතින් මේක හරියට දැන් බුද්ධ දේශනාවල තියෙන විශේෂත්වය මොකද්ද? දැන් ওই වටපිටාවේ සිද්ධි වලින් අපි මේ Tamanව නේද මේ තෝරගන්න බලන්නේ. දැන් මේ අනේ අපි එක එක්කෙනා ගත්තොත් අපි එක එක්කෙනාගේ ජීවිතේ තමා කියලා ගොඩනගා ගත්ත ලෝකෙනේ. එතකොට මේ එක එක්කෙනා එහෙම තමා කියලා ගොඩනගාගත්තු ලෝකයේ තුල හැමතිස්සෙම තමන් කැපී පේන්න මොනවා හරි කරන්න උත්සාහ කරනවා. හැබැයි එතකොට වෙන්නේ අර හොඳ අදහසින් කරන එක්කෙනා හොයන්නත් බෑ. කැපී පේන අදහසින් කරන එක්කෙනා හොයන්නත් බෑ. ඇයි? දෙන්නම ඒක කරන අපි ගත්තොත් මල් පූජා කරන්න පුළුවන් අවංකවම ශ්‍රද්ධාවෙන්. කෙනෙක් මල් පූජා කරන්න පුළුවන් කැපී පේන. නමුත් කාටවත් මේ දෙක හොයන්න බෑ. කෙනෙක් කවංකවම ලස්සනට ගාථා කියලා හඬනගා වන්දනා කරන්න පුළුවන්. කෙනෙක් අනිත් අය මාව සදහවත් කෙනෙක් හැටියට දකිත්වා කියලා වන්දනා කරන්න පුළුවන්. දෙකම පිටට පේනවාද? ඒ දෙකේ කියන්නේ ඒ දෙන්නම එක විදිහටනේ පිටට පේන්නේ. ඒ නිසා අපිට හොඳ කෙනා හොයන්නත් බෑ. ආටෝපේ තියෙන කෙනා හොයන්නත් බෑ. ඉතින් මේ නිසා අපිට කරන්න තියෙන්නේ තම තමන්වම තම තමන් විසින් හොයාගන්න එකයි. වෙන පිළිවෙලක් මේකේ වෙන පිළිවෙලක් මේකේ නැහැ. ඉතින් මේ නිසා මේ අර තමන්ව හොයාගෙන ඉල්ලෙදි තමයි අපි අනතුරු හඳුනා ගන්න ඕනේ. අපිට තියෙන ලකූම අනතුරු මොකද්ද? සක්කාය දිට්ඨිය. ඒ සක්කාය දිට්ඨියෙන් තියෙන අනතුරෙන් බේරෙන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හොඳට පටිච්ච සමුප්පාදේ ඉගෙන ගන්න කියලා. පටිච්ච සමුපාදේ හොඳට ඉගෙන ගන්න කිව්වා. පටිච්ච සමුපාදේ තුල තමයි අපේ විසඳුම තියෙන්නේ. ඒ කියන්නේ දැන් පටිච්ච සමුපාදේ සීකරීමේදී බොහෝ දෙනෙකුට අපිට තේරුම් ගිල තියෙන කරුණක් තියෙන මන්දක ප්‍රශ්නිකුත් අහලා තියෙනවා. වීරිය නැති ඇයි කියලා. ඒක අපි සියලු දෙනාටම පාහේ තියෙන පොදු ප්‍රශ්නයක්. ඒ කියන්නේ මේ මිනිස්යාගේ දියුණුව කියලා කියන්නේ වීරියමයි. ඒ වීරිය කියලා කියන්නේ දැන් සාමාන්‍ය මේ තියෙන වීරිය නෙමෙයි. ඈ? ඔව් දැන් මට මතකයි දැන් ඔය මේ සෝමාවතී පින්කමේ වැස්සනේ. වාණිකට ඉතින් අපි වැස්සිතෙමි තෙමි වන්දනාව කළා. සමහර ස්වාමීන් වහන්සේලා මට කිව්වනේ හරි වීරියක් ඔබ වාසර තියෙනවා කියලා. මම කිව්වා නෑ ඒක වීරිය නෙවෙයි. ඒක ඉවසීම කිව්වා. ඒතර ඉවසීමයි වීරිය පටලව ගන්න හොඳ නෑ. වීරිය කියන්නේ මොකද්ද? ඔව් අකුසල් ප්‍රහාණය කරන්න තියෙන වීරිය. කුසල් දියුණු කරගන්න තියෙන වීරිය. ඊළඟට නූපන් අකුසල් ඔව් හට අරගෙන හට අරගෙන නැති අකුසල් ඔව් හටගන්න නැති වෙන්න හිත පවත්වන එක. දැන් ඒක ලොකු වීරියක්. ඒ කියන්නේ මිනිස්සුගේ හිතේ අකුසල හට අරගෙන නැහැ. මේක හටගන්න නැති වෙන්න හිත පවත්වන්න ඕනේ. දැන් සාමාන්‍ය මිනිස්සයාට සුළු වශයෙන් මේ වීරිය තියෙනවා. එයා ඒක දන්නේ දැන් අපි කියමු කවුරු හරි කෙනෙක් බයින. බයිනකොට Tamanට තව කෙනෙක් ඇවිල්ලා කියනවා අන්න ඔයාට බයිනවා. වීරිය තියෙන එක්කෙනා අනේ ඔක අතහැරලා දාන්න. මට ඕක අහන්න ඕනේ අන්න වීරිය. වීරිය නැති කෙනා මොකද කරන්නේ? අරකට පණිනවා. ආ බැන්නද මොකද්ද කිව්වේ? කොහොමද කිව්වේ? ඔන්න විස්තරය අහනවා. අහනකට තමන්ම දන්නේ තමන්ට නූපන් අකුසලේ උපදිනවා. ඒ නූපන් අකුසලේ උපදිනකට එයා අමාරුවේ වැටෙනවා. අර නොසහිතයන හට ගන්න තිබිච්ච අකුසලේ වැළකුණා. අන්න එහෙම අර වීරිය කියන එක සුළු වශයෙන් මිනිසයාට තියෙනවා. නමුත් බලවත් වීරිය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අපිට හරි උවමනාවයි. දැන් අපි ගත්තොත් ධර්මයේ මෙනෙහි කරන්නත් වීරියක් ඕනේ. වීරිය නැත්තම් මෙනෙහි කරන්න බෑ. දැන් අපි උදේ වරුවේ මෛත්‍රී භාවනාව කළානේ. මෛත්‍රී භාවනාව කරන්න පුළුවන් ද වීරියක් නැතුව? බෑ. අහගෙන ඉන්නවා කියන්නේ නින්දට වැටෙන්නේ නැතුව ඒක ලේසි එකක් නෙමෙයි. ඒකට යම්කිසි වීරියක් තියෙන්න ඕනේ. මොකද එතකොට අපිට පේනවා මේ මිනිස්සයා පිරිහිනවා කියලා කියන්නේ ඔහු තුල තියෙන වීරිය නැතිවීම. ඔහු තුල තියෙන සිහිය නැතිවීම. ඔහු තුල තියෙන නුවණ නැතිවීම. මේක තමයි පිරීම. මේ වර්තමානයේ අපි මිනිස්සු හැටියට හිටියට අපිට මේ අඩුව තියෙනවා. මොකද අර බුදුරජාණන් වහන්සේගේ කාලේ මිනිස්යා තුළ තිබිච්ච අසාමාන්‍ය වීරිය අද අපි තුල නැහැ. ඒ කාලේ මිනිස්යා තුළ තිබිච්ච සිහිය අද අපි තුල නැහැ. ඒ කාලේ වහා වටහා ගන්න මිනිස්යා තුළ තිබිච්ච ඥාණය අද අපි තුල නැහැ. දැන් ඉස්සරහට ඉස්සරහට යන්න යන්න මේවා ඔක්කොම තව නැතු වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඉස්සරහට මේ පස්ගෝ රසවල රසය නැතු වෙනවා කියලා. හරිනේ ඒක. මේ යොදේ නැති කිරිනේ මිනිස්සු කන්නේ නේ. යොදේ නැති කිරිපිටි බොන්නේ පස්ගෝ රස නැති වෙනවා කියලා. ඊළඟට ලුණු වල රස නැතු වෙනවා කියලා. දැන් අර පරණ ලුණු නෑ. ඒ ලුණු රස ලුණු රස නෑ. දැන් බලන්න වේගෙන් නැති වෙනවා. ඉස්සරහට මිනිස්සු කොහොමද ලුණු කන එකක් නැහැ. ඒ කියන්නේ ලුණු වලින් ප්‍රෙෂර් එක එහෙම හැදෙන නිසා මිනිස්සු ඉක්මනට ඒව අතාරිනවා. පෝෂ්‍යදායක කෑම කන්න නැති වෙනවා කියන අනාගතේ. අනාගතයේ මිනිස්සුන්ගේ හොඳම කෑම ඉන්නේ රොඩු කියනවා. දැනුත් රොඩුනේ නේ. එතකොට දැන් අපි ගත්තොත් මිනිස්සුන්ගේ කෑමට තියෙන මේදී අයින් කරනවා. ඒ රසවත් දේවල් ඔක්කොම අයින් කළා රොඩ තමයි ඉස්සරහට මිනිස්සු කන්නේ මේ මේ පිරිහීමේ සලකුණ. දැන් පිරිහීගෙන එන යුගයකට වමනා කරන දේවල් අද වර්තමානයේ මිනිස්යාට දකින්න ලැබෙනවා. එහෙනම් අපි හඳුනා ගන්න ඕනේ මේ පිරිහීම තුල තමයි වීරිය පිරිහින්නේ. සීය පිරිහෙන්නේ. එහෙනම් මේ පිරිහෙන ලෝකයේ අපිට බේරෙන්න තැන නැද්ද? අපිට තියෙන්නේ වචනෙන් පුරුදු කරන්නේ. මොකද මේ හිතේ පිරිහීම බේරගන්න තියෙන එකක්. මොකද්ද? වචනයෙන් පුරුදු කරන්න ඕනේ ධර්මය. ධර්මයේ වචනයෙන් පුරුදු කරන්න ඕනේ. මොකද ධර්මයේ හිතෙන් අල්ලගන්න යමාරු. දැන් ධර්මයේ දැන් හිත දැන් වීරිය පිරෙන්නේ කොහෙද වීරිය හටගන්නේ හිතේ. එතකොට හිතේනේ පිරිහීම තියෙන්නේ. සීහිය හටගන්නේ කොහෙද? හිතේ. එතකොට හිතේ තමයි මේ පිරිහීම ඇති වෙන්නේ. නුවණ හටගන්නේ හිතේ. හිතේ පිරීම හටගන්නේ. එතකොට නමුත් අපිට වචනේ කතා කිරීමේදී අපිට වචනේ කතා කරන්න හයිය තියෙනවා. එහෙනම් අපිට තියෙන දැනට තියෙන යම්කිසි වාසියක් තමයි වචනේ පුරුදු කිරීම. දැන් අපි ගත්තොත් පටිච්ච සමුප්පාදෙන වචනයෙන් පුරුදු කරන්න ඕනේ කොහොමද? ඉස්සල පාලියෙන් පුරුදු කරන්න. පටිච්ච සමුප්පාදේ දන්නවද ඔබ? අවිජ්ජාපච්චය සංඛාරා සංඛාරපච්චය විඥාන විඥානපච්චය නාම රූප නාම රූපපච්චය සලායතන සලායතනපච්චය පස්සෝ පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හා පච්චය උපාදානං උපාදාන පච්චය භවෝ භව පච්චය ජාති ජාති පච්චය ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස සමුදයෝ හෝති මේක තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ සංසාරේ හැදි හැදි යන ආකාරය. ඒක නැති වෙන හැටිත් පාඩම් කරගන්න ඕනේ. කොහොමද? අවිජ්ජායත්වේව අශේෂ විරාග නිරෝධා සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ නාම රූප නිරෝධා සලායතන නිරෝධෝ සලායතන නිරෝධා වස්ස නිරෝධෝ වස්ස නිරෝධා වේදනා නිරෝධෝ වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ උපාදාන නිරෝධා භව නිරෝධෝ භව නිරෝධා ජාති නිරෝධා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන සුඛායාසා නිරුජ්ජಂತಿ ඒවමේතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්දස්ස නිරෝධෝති මේ මේ පටිච්ච සමුප්පාදේ හට ගැනීමත් නිරෝධයක්. මේක දැන් ඔය අපි ඉගෙන ගත්තේ පාළිය. දවසක් බුදුරජාණන් වහන්සේ මේ පටිච්චසමුප්පාදේ තනියම මේ විදිහට සංජායනා කර කර හිටියා. අවිද්‍යා පත්‍ය සංඛාර ආදී වශයෙන් ඊළඟට සමුදයක් නිරෝධයක්. ඒ කියන්නේ හට ගන්නා විදියක් නැති වී යන ආකාරයත් සත්‍යනා කරමින් ඉඳෙද්දී භික්ෂුන් වහන්සේ නමක් මේක හොරාට අහගෙන හිටියා. බුදුරජාණන් වහන්සේ බැලුවා කවුද කියලා. බලද්දි භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා. අඬ ගෙව මෙහෙන්න කියලා. කාණ්ඩ ගහලා ඇහුවා අහගෙන හිටියාද මං දැන් මේ පටිච්චසමුප්පාදේ කිව් හැටි. එහෙමයි භාග්‍යතුන් වහන්සේ මං අහගෙන හිටියේ. එවලි බුදුරජාණන් වහන්සේ වදාලා ඔක හොඳට පාඩම් කරගන්න කිව්වා. ඔක හොඳට පාඩම් කරගන්න ඔය තමයි සංසාරයෙන් නිදහස් වෙන්න තියෙන ක්‍රමය කිව්වා. එතකොට බලන්න එහෙනම් මේ පටිච්චසමුප්පාදේ ඒ ඒක අර්ථ වශයෙන් තේරුම් අරන් සිටීම හරි ಉಪකාරී වෙනවා. දැන් අවිජ්ජා පත්‍ය සංඛාරා අවිජ්ජා කිව්වේ අවිද්‍යාව. ඔව් අවිද්‍යාව කිව්වේ ඔව් අවිද්‍යාව විස්තර කරන්නේ දුක්ඛාරය සත් දුක ආර්ය සත්‍යයක් බව නොදැනීම. ඔව් දුකේ හේතුව මොකද්ද? තෘෂ්ණාව තෘෂ්ණාවෙන් දුක හට ගන්න බව නොදැනීම. ඒ තෘෂ්ණාව නැති වෙලා යන බව නොදැනීම. ඒක නැති කරන්න පුළුවන් දෙයක්. ඒ තෘෂ්ණා නිරෝධය සාක්ෂාත් කරන්න පුළුවන්. ඒක පුළුවන් කියලා දන්නේ නැහැ. ඊළඟට මේ දුකෙන් නිදහස් වෙන්න තියෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ඒක දන්නේත් නැහැ. ඒ නොදන්නාකමට මොකද්ද කියන්නේ? අවිද්‍යාව. දැන් එතකොට බලන්න සාමාන්‍ය ලෝකයා තුල තියෙන මේ නොදන්නාකම නේද? සසර ගැන දන්නේත් නැහැ. මේක හට අරන් මේ තමන්ගේ ජීවිත පැවැත්ම සකස් වෙලා තියෙන්නේ කොහොමද කියලා දන්නෙත් නෑ මේකෙන් මිදෙන්න තියෙන මාර්ගයක් දන්නෙත් නෑ සම්පූර්ණ ඒ නොදැනීම මත තමයි සක්කාය දිට්ඨිය මෙච්චර මේ බලවත් වෙලා තියෙන්නේ එතකොට මේ යම් කිසි කෙනෙක් ධර්ම මාර්ගයට යනවා කියන කියන්නේ මේ අවිද්‍යාව නැති කරන මාර්ගයකට ආවා කියන්නේ ආවා කියන එකයි නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි මේ අවිද්‍යාව කියන්නේ නසන්න ලේසි එකක් නෙමෙයි කිව්වා. අවිද්‍යාව කියන්නේ ලේසියෙන් නැති කරන්න පුළුවන් එකක් නෙමෙයි කිව්වේ. ඒ මොකද හේතුව? ඇයි දැන් අපි මේ සංසාරේ ආවේ විද්‍යාව පහළ වෙලා නෙමෙයිනේ. අවිද්‍යාව තුල. එහෙනම් දැන් අපි මේ ජීවත් වෙන්නේ අවිද්‍යාව කලුවරේ ඉඳගෙන එලියක් හොයනවා වගේ වැඩක් මේ කරන්න හදන්නේ. එතකොට ඒක ලේසි එකක් නෙමෙයි. ඒක අමාරුයි. දැන් අවබෝධ වෙච්ච නැති එකක් අවබෝධ නොවෙච්ච සිතක් තමයි හරව ගන්න හදන්නේ අනිත් පැත්තට. එතකොට ඒක ලේසි එකක් නෙමෙයි. ඉතින් බුදුරජාණන් වහන්සේ උදාළ මේ අවිද්‍යාව නිසා තමයි සංස්කාර හටගන්නේ. ඒ කිව්වේ අපි හුස්ම හෙලන්නේ ගන්නෙත් අවිද්‍යාවෙන්මයි. වචන හිතන්නෙත් අවිද්‍යාවෙන්මයි. සිතිවිලි හිතන්නෙත් අවිද්‍යාවෙන්මයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මේ අවිද්‍යාව සහගත විදියට කෙනෙක් මේ මේ කායික වාචික මේ ජීවිතේ පවත්වද්දී අවිද්‍යාසහගත විදියට එයාගේ විඥානේ තියෙන අවිද්‍යාවන. දැන් අපි දැන් අපට විඥානය කියලා එකක් හටගන්නවා මේ ආයතන හයේ. මොනවද මේ ආයතන හය? ඇස, කන, නාසය, දිව, කය, මනස. මේ හයේ හටගන්නව දෙයක් මානසික දෙයක්. ඒකට කියන්නේ විඥානය. මොකද මේ මුන්නහසේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා අපි මැරෙනකොට චුත වෙන්නේ විඥානය කියලා. චුත වෙන්නේ විඥානේ නම් ඒ විඥානේ තමයි දැන් මේ ඇහි කනේ නාසයේ දිවේ කයේ මනසේ හටගන්නේ. 아무තු වෙන විඥානයක් නෙවෙයි. එතකොට ඒ ඒ විඥානයත් අවිද්‍යා සහගතයි. අවිද්‍යා සහගතයි කියන්නේ ඔව් ආර්ය සත්‍ය අවබෝධයකට සකස් වෙච්ච එකක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ වදාළ මේ අවිද්‍යා සහගත සංස්කාර නිසා අවිද්‍යා සහගතවම තමයි විඥානේ තියෙන්නේ. එතකොට ධර්මයේ සඳහන් වෙනවා විඥාන පත්‍ය නාම රූපං. මේ නාම රූපත් විඥානය නිසායි හටගන්නේ. ඒ කියන්නේ දැන් සතර මහා ධාතුන්ගෙන් මේ ක්‍රියාකාරීත්වයට අවිද්‍යාසහගත විඥානයේ බලපෑම තියෙනවා. දැන් අපි මේ මේ මේ ආත්මේ manuss ලෝකයේ එද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරා ඉස්සල්ලාම manuss මිනිස් මෞකසේ පිහිටන විඥානේ. මොකද්ද පිහිටන්නේ? විඥානේ පිහිටද්දි සතර මා ධාතුත් එක්ක තමයි පිහිටන්නේ. මොන සතර මා ධාතු? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. සතර මා ධාතුත් එක්ක විඥානේ පිහිටනකට ඒ විඥානේ අවිද්‍යාව සහගතයි. විද්‍යාව පහළ වෙච්ච විඥානය නෙමෙයි. එතකොට මේ විඥානයත් එක්ක සම්බන්ධ වෙච්ච සතර මා ධාතුන්ට තමයි රූප කියන්නේ. එතකොට රූපත් එක්ක බැඳිලා තියෙනවා විදීම හඳුනාගැනීම චේතනා ස්පර්ශ මානසිකාර මේ සියල්ල. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන විඥානයේ හේතු කරගෙන තමයි නාම රූප හටගන්නේ. එතකොට මේ නාම රූප කියන එක මනසේ සකස් මේ මව කුසියේ හැදෙන්නේ නැත්තම් අපිට ඇහැ කන ඇහැ කන නාසය දිවකය මනසක් හැදෙන්නේ නැහැ. දැන් මේ අපි අපිට පේන ඇස් දෙක, කන් දෙක, නාසය, දිව මේ ශරීරේ හැම එකක්ම හැදුනේ මව කුසේ නේද? ඔන්න අපිට මව කුසේ හැදුනා. මේක ඕපපාතිකවත් හැදෙනවා. ඒ කියන්නේ දැන් කෙනෙක් මව කුසෙන් චුත වුණාම විඥානපත්‍ය නාම රූපං වෙලා හැදෙනවා ඕපපාතිකව. ඕපපාතිකව දැන් ඔය දෙවිවරුන් ගිහිම ඕපපාතිකයිනේ. උපාධිපත් මේ පටිසමුපාදයේ ක්‍රියාකාරීත්වය හැදෙනවා. දැන් අපේ හැදුනේ මල් කුසී. මල් කුසී හැදෙලා ඔන්න මල් කුසී දැන් ඔන්න විඥාණයට සම්බන්ධිච්ච නාම රූපයන්ගෙන් තමයි ඔන්න S2 හැදුනා. එතකොට S2 හදන්න බලපාපු දේ තමයි අවිද්‍යාසහගතව ඔව් අවිද්‍යාසහගත සකස් වෙච්ච විඥාණය. එතකොට මේකට හේතුණ අතීතයේ අපි කරපු අකුසල් හෝ කුසල් ඒ කර්ම එනත පින්පව් එතකොට මේ පින අපේ සංසාරගත කර්මයේ තමයි උදව් කළේ මේ ඇහැ හැදෙන්න ඔබ දන්නේ සමහර පොඩි දරුවෝ ඉන්න උපදිනකටම පපු විහිල උපදිනකටම පපු විහිල තියෙන ළමයි නේද දැන් හිතට මව කුසීන කවුද හිල හැදුවේ තමන්ගේ කර්මය සමහර ළමයි උපදිනකට මංග විකලන සමහර ළමයි උපදින එකට මම දැක්කා ළමයි කිවදලා ඉන උපදින එකට මැස් දෙකක් නැහැ. ඇස් දෙකක් නැහැ නිකන් මාස් තියෙන්නේ. ඉතින් මෙහෙම ඉන්නවා. ඒ කියන්නේ ඇස් ලබන්න තරම් මේ කර්මය හැදිලා හැදිලා නැහැ. ඉතින් මේ විදිහට මේ උපදින්නකොට ඒක සිද්ධ වෙන්නේ. නාම රූප ප්‍රත්‍යයෙන් තමයි එතකොට මේ නාම රූප පත්‍ය සලායතන. අසකනාසී දීවක හැදුනේ අසකරණ ආශේ දීවකය මනස කියන මේ ආයතන හය හැදුනේ මොන ප්‍රත්‍යයෙන්ද? නාම රූප නිසා තමයි. උන්වහන්සේ දේශනා කරනවා සලායතන පත්‍ය පස්සේ මේ ආයතන හැදුනට පස්සේ ඔන්න ලෝකයාට විවෘත ඔන්න ඇහෙන් අපි මොකද්ද කරන්නේ? රූපේ බලනවා. කනෙන් ශබ්දය අහනවා. නාසයෙන් ගඳ සුවඳ දැනගන්නවා. දිවෙන් රසය විඳිනවා. කයෙන් පහස ලබනවා. මනසින් ඔව් අරමුණු ගන්න. මේ විදිහට කරද්දී අර අවිද්‍යාසගත විඥානෙම තමයි ආයමත් මේ යසකරනාසය දිවකය මනස තුලින් වැඩ කරන්නේ. මොකද ඇහෙන් රූපයක් බලන්න අර විඥානයේ ක්‍රියාකාරීත්වය ඇහි තියෙන්න ඕනේ. කනෙන් ශබ්දය අහන්න නම් විඥානයේ ක්‍රියාකාරීත්වය ඇහි තියෙන්න ඕනේ. නාසයෙන් ගඳ සුවඳ ආග්‍රහණය කරන්න නම් විඥානීය ක්‍රියාකාරීත්වය ඇහි තියෙන්න ඕනේ. කනේ නාසයේ තියෙන්න ඕනේ. දිවට රස දැනෙන්න නම් විඥානීය ක්‍රියාකාරීත්වය දිවේ තියෙන්න ඕනේ. කයට පහස දැනෙන්න නම් විඥානීය ක්‍රියාකාරීත්වය කයේ තියෙන්න ඕනේ. මනසට අරමුණු දැනගන්න නම් විඥානීය ක්‍රියාකාරීත්වය මනසේ තියෙන්න ඕනේ. දැන් මේ විඥානේ අර අවිද්‍යාව සාගතව අපි උපද්දපු විඥානේ. මව කුසේ අපි ඉපදුනා නම් යම් අවිද්‍යාව සාගත විඥානයකින් ඒ විඥානේම තමයි මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හයේ හැදෙන්නේ. එතකොට මේ මේක තමයි අපි දැනගෙන සිටින්න ඕනේ සාමාන්‍ය වශයෙන්. ඊට පස්සේ ඒ ස්පර්ශය වෙද්දී ඔය විඥානි තමයි හැදිලා තියෙන්නේ. ස්පර්ශය නිසා මොකද්ද හටගන්නේ? විඳීම හටගන්නවා. ස්පර්ශය නිසා විඳීම හටගන්නවා. එතකොට ස්පර්ශය වෙනකොට හැමතැනම ස්පර්ශය තියෙන කරුණු තුනක් තියෙනවා. දැන් ඇහෙන් රූපයක් දකිද්දී කරුණු තුනක් තියෙනවා. මොකක්ද ඒ තුන? ඇහි රූපයයි විඥානයයි. කනේ ස්පර්ශයේ කරුණු තුන මොනවද? කනයි, ශබ්දයයි, විඥානයයි. දාසී ස්පර්ශ කරුණු තුන දාසයයි ගඳ සුවඳ විඥානය දිවේ ස්පර්ශයේ කරුණු තුන මොනවද දිවයි රසයයි විඥානයයි කයේ ස්පර්ශයේ කයයි පහසයි විඥානයයි මනසේ ස්පර්ශයේදී මනසයි එතකොට අපිට පුළුවන් නම් වීරියෙන් උත්සාහයෙන් සිහියෙන් විමසන්න මේ ඇහැයි රූපයයි විඥානයයි නිට්ටිද අනිත්‍යද කියලා. ඒ විදිහට අපි විමසන්න ඕනේ. එතකොට මේකේ අමාරු කොටසේ තමයි විමසිල්ල. දැන් ඒකට යන්න ඉස්සෙල්ලා තමයි මම කිව්වේ පාඩම් කිරිල්ල වචනයෙන් පුරුදු කිරිල්ල ඕන කියලා. එතකොට මේ ස්පර්ශය නිසා වෙඳීම හට ගන්නවා කියන කාරණේ අපි නිතර කියව වචනෙන් පුරුදු කළා නම් යම් වෙලාවක අපිට මේක 100 පීටවා ගන්න උදව් කරනවා. අපි දන්නේ වෙලාව මොන වෙලාවද කියලා. ඊට පස්සේ දේශනා තියෙන කොහොමද විඳීම නිසා තණ්හා හට ගන්නවා. දැන් විඳීම එතකොට ඇහි ස්පර්ශයනොත් අපි විඳිනවා. විඳින්නේ මොනවද? සැප විඳිනවා, දුක් විඳිනවා. දැන් එතකොට මේ පරිසම්පාද මේ පැහැදිලි කරගන්න මෙන්න මේ විදිහට. දැන් අපි ඉස්සල පාලියෙන් කිව්වේ. දැන් සිංහලෙන් කියනවා නම් කොහොමද කියන්නේ? චතුරාර්ය සත්‍ය නොදැනීම නිසා සංස්කාර හටගන්නවා. සංස්කාර හට ගැනීම නිසා මෙහෙම හිතන්න ඒක. සංස්කාර හට ගැනීම නිසා ඇසේ විඥාණය හට ගන්නවා. කනේ විඥාණය හට ගන්නවා. නාසය විඥානය හට ගන්නවා. දිවේ විඥානය හට ගන්නවා. කාය විඥානය හට ගන්නවා. මනස විඥානය හට. එහෙනම් අන්‍ය විදිහට පැහැදිලි කර ගන්න ඕනේ. සංස්කාර නිසා ආයතන හයේ විඥානය හට ගන්නවා නේ. සංස්කාර නිසා සය වැදෑරුම් විඥානය හට ගන්නවා. ඊට පස්සේ විඥානය නිසා එතකොට ඇහි කනේ නාසයේ දිවේ මනසේ ඇහි විඥානය නිසා ඇහි නාම රූප හටගන්නවා. කනේ විඥානය නිසා කනේ නාම රූප හටගන්නවා. නාසයේ විඥානය නිසා නාසයේ නාම රූප හටගන්නවා. දිවේ විඥානය නිසා දිවේ නාම රූප හටගන්නවා. කයේ විඥානය නිසා කයේ නාම රූප හටගන්නවා. මනසේ විඥානය නිසා මනසේ නාම රූප හටගන්නවා. විඥාන පත්‍ය නාම රූප. ඊළඟට නාම රූප නිසා ඔව් ඇස තුන නාම රූප හටගන්න නිසා ඇහැ පවතින්නේ. කනේ නාම රූප නිසායි කන පවතින්නේ. නාසයේ නාම රූප නිසායි නාසය පවතින්නේ. දිවේ නාම රූප නිසායි දිව පවතින්නේ. කයේ නාම රූප නිසායි කය පවතින්නේ. මනසේ නාම රූප නිසායි මනස පවතින්නේ. එතකොට මේ ආයතන හය පවතින්න උදව් කරන්නේ නාම රූප. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්ම මොකද තියෙන්නේ? ආයතන හය නිසා ආ ඊළඟට කියන්නේ එහෙනම් ඇස නිසා ඇසේ ස්පර්ශය හට ගන්නවා. කන නිසා කනේ ස්පර්ශය හට ගන්නවා. නාසය නිසා නාසයේ ස්පර්ශය හට ගන්නවා. දිව නිසා දිවේ ස්පර්ශය හට ගන්නවා. කය නිසා කයේ ස්පර්ශය හට ගන්නවා. මනස නිසා මනසේ ස්පර්ශය හට ගන්නවා. දැන් ඔබ නිකන් ඉන්න වෙලාවට පරිසම්පද ওই විදිහට විග්‍රහ කර කර බැලුවෝ. වචනෙන් කියෝ කියෝ. වචනෙන් පුරුදු කර කර අන්න ඔබ ඔබට ಉಪකාරී වෙන දෙයක් ඔබ ජීවිතේට පුරුදු කරා වෙනවා. ඒතර ඇස නිසා කියන්න බලන්න ඒක. ඇස නිසා ඇසේ ස්පර්ශය හට ගන්නවා. කන නිසා කනේ ස්පර්ශය හට ගන්නවා. නාසය නිසා නාසයේ ස්පර්ශය හට ගන්නවා. දිව නිසා දිවේ ස්පර්ශය හට ගන්නවා. කාය නිසා කාය ස්පර්ශය හට ගන්නවා. මනස නිසා මනසේ ස්පර්ශය හට ගන්නවා. දේශනා දැන් ඊළඟට ස්පර්ශය පැහැදිලි කර ගන්න. මොකද්ද ස්පර්ශය පැහැදිලි කර ගන්න ඕන කොයි විදිහටද? ඇහි රූපයයි විඥානයයි එකතු වීම ඇසේ ස්පර්ශයයි. කනයි ශබ්දයයි විඥානයයි එකතු වීම කනේ ස්පර්ශය. වචනෙන් පුරුදු කරනවා කියන්නේ ඒක. ඊළඟට නාසයයි ගන්ධ සුවඳයි විඥානයේ එකතු වීම නාසයේ ස්පර්ශයයි. දිවයි රසයයි විඥානයේ එකතු වීම දිවේ ස්පර්ශයයි. කයයි පහසයි විඥානයේ එකතු වීම කයේ ස්පර්ශයයි. මනසයි අරමුණයි විඥානයේ එකතු වීම මනසේ ස්පර්ශයයි. දැන් මේ විදිහට ඔබට කා, ඒ කියන්නේ කාගෙන්වත් උදව්ව නැතුව තනියම පුළුවන් නම් මේ විදිහට සම්පූර්ණ විග්‍රහ කරගන්න වචනේ ඔන්න පටිච්චසම්පාදේ පාඩම් කියලා කියන්න පුළුවන් එයාට. ඊළඟට ස්පර්ශය මොකද හටගන්නේ? විඳීම. දැන් මෙහෙම කියන්නේ ඒක. ඇසේ ස්පර්ශයෙන් සපදු කුපේක්ෂා විඳීම හටගනී. කොහොමද කියාගන්න ඕනේ ඒක? ඇසේ ස්පර්ශයෙන් සපදු කුපේක්ෂා විඳීම හටගනී. ඊළඟට කනේ ස්පර්ශයෙන් සැප දුක් උපේක්ෂා විඳීම හටගනී. නාසයේ ස්පර්ශයෙන් සැප දුක් උපේක්ෂා විඳීම හටගනී. දිවේ ස්පර්ශයෙන් සැප දුක් උපේක්ෂා විඳීම හටගනී. කයේ ස්පර්ශයෙන් සැප දුක් උපේක්ෂා විඳීම හටගනී. මනසේ ස්පර්ශය සැප දුක් උපේක්ෂා විදීම හටගන්නේ. එතකොට සැපක් හටගත්තා, එතකොට ඔබට සැපක් හටගත්තා, දුකක් හටගත්තා, උපේක්ෂා හටගත්තත් ඔබ මේක වචනෙන් පුරුදු කරලා තිබ්බොත් මේක මතක් වෙන අවස්ථාවක් එනවා. දැන් අපි කියමු ඔබට කවුරු හරි බනිනවා. එහෙම නැත්නම් ඔබ මොකක් හරි කරදරයකට වැටිලා ඒක වැටිලා අතපය කරලා දුකෙන් ඉන්නවා. රුධිර දිල්ලකින් ඉන්නවා. එක්ක කායික පීඩාවක් එක්ක මානසික පීඩාවක් දැන් ඔබ විඳවන විඳව විඳව ඉන්නවා කියමු ඔය අතරේ ඔබ මේ පුරුදු කරපු දේ මතක් වුණොත් ආ මේක ස්පර්ශයෙන් අට ගන්නවා කියලා එතකොට ඔබට දහම දකින්න පොටක් පෑදෙන්නේ නැද්ද පෑදෙනවනේ ඒක පුරුදු නොකළ හිටියොත් පෑදෙන්නේ නැහැ ඒ පුරුදු කරොත් තමයි මතක් වෙන්නේ වචනෙන් පුරුදු කිරීමෙන් තමයි ඒක මතක් වෙන්නේ එහෙම නැත්නම් ඒක මතක් වෙන්නේ එතකොට මේ ස්පර්ශයෙන් තමයි සැප දුක් උපේක්ෂා විඳීම හටගන්නේ. ඊළඟට විඳීම නිසා තණ්හායක මෙහෙම හිතන්න. විඳීම නිසා රූප ගැන තණ්හාව ඇති වෙනවා. විඳීම නිසා ශබ්ද කෙරෙහි තණ්හාව ඇති වෙනවා. විඳීම නිසා ගන්ධ සුවඳ කෙරෙහි තණ්හාව ඇති වෙනවා. විඳීම නිසා රසය කෙරෙහි තණ්හාව ඇති වෙනවා. විඳීම නිසා පහස කෙරෙහි තණ්හාව ඇති වෙනවා. විඳීම නිසා ආරමුණු කෙරෙහි තණ්හාව ඇති වෙනවා. දැන් ඔන්න පටිච්චසම්පාදේ අපි ගොඩක් වචනයෙන් පුරුදු කළා. ඊළඟට උන්වහන්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තණ්හාව නිසා මොකක්ද ඇති වෙන්නේ? උපාදානයි. උපාදාන කියන්නේ ඔව් ඒක අපිට හරියට තේරුම් ගන්න තියෙන්නේ අර මේ කතරේ මේ මේ අර මී අල්ලන එකේ උපමාව තමයි. දැන් ඉස්සර මේ කතර තිබුණා. දැන් තියෙනවා මීයන් අල්ලන මේ කූඩු. මේ කූඩු උපමාව තමයි මේකට හොඳ. ඔන්න පොල් කෑල්ලක් පුච්චලා මේ කූඩුවේ හයි කළා. දැන් ඔන්න මීයා ඔන්න මීයා මීයාට ඉවරට උනා. මොකක්ද උනේ ස්පර්ශ. ඇයි සුවඳ නහයට ස්පර්ශ වුණා. ස්පර්ශ වුණාට පස්සේ ඔන්න මීයාට ඇති වුණා සැප විඳීම. හ්ම් පොල් සුවඳ. ඊට පස්සේ මොකද වෙන්නේ? මීයා තුළ විඳීම නිසා හටගත්ත තණ්හාව. තණ්හාව හටගත්තට පස්සේ ඔන්න ඇදලා යනවා මේ කුඩු අස්සට. අස්සට ගියපු ගමන් ගැස්සුණා කොකා. මොකද වුනේ? දොර වැහුණා, උපාදාන. හිරුණා. දැන් මොන තෘෂ්ණාවෙන් පොල් කෑල්ල කන්න ගියා. මොකද වුනේ? හිරුණා. දැන් මේ තෘෂ්ණාවෙන් වෙන්නේ හිරවිල්ල. එතන උපාදාන කියන්නේ මොකද්ද? අපි නියම ඉදිරිය තෝරගත්තොත් හිර වෙනවා. ඒ තෘෂ්ණාවෙන් තමයි මේ හිරේ මේ අවු වෙන්නේ. දැන් අර මී දැන් මී මේ දැන් එලිමහනේ හිටපු මීගා. දැන් ඉන්නේ කොහෙද? කෝඩුවේ. දැන් මීයට තනියම එළියට එන්න බෑ. මේ වගේ තමයි අපේ තෘෂ්ණාවෙන් ඇති කරගත්තු දේ. ඒකනේ බුදුරජාණන් වහන්සේ දවසක් ඉන්න වැඩ ඉන්නකොට ජේතවනාරාමේ භික්ෂුන් වහන්සේලා දවල් පින්ඩ පාත කරගෙන මේ හරි දුකින් වගේ ආ. එවලක භාග්‍යතුන් වහන්සේ අපි දැක්කා පාරේ අරන් ගියා මිනිස්සු හිරකාරයෝ වගේක් අත් දෙකත් බැඳලා කකුල් දෙකත් බැඳලා හිරකාරව අරන් ගිය අපිට හරි දුකක් ඇති වුණා. අනේ මේ ඇත්තන්ට කිසි නිදහසක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා අනේ නෑ ඕක එච්චර බරපතල එකක් නෙවෙයි. ඒ මිනිස්සු අවුරුදු 10කින් 15කින් හරි නිදහස් වෙයි. නමුත් මේ මිනිස්සු හිර වෙලා ඉන්නවා මාගේ අඹදරුවෝය මාගේ දේපලය මාගේ වස්තුවය මාගේ ස්වාමියාය මාගේ බිරිඳේ කියලා හිර වෙලා හිරගත වෙලා ඉන්නවා ඒ හිරෙන් නම් නිදහස් වෙන්නේ නැහැ කිව්වා ඇත්ත නේද දැන් බලන්න මේ තෘෂ්ණාව තමයි අපිව හිර කරන්නේ දැන් අර මීයා නේ මීයාට හටගත් අර පොල් කෑල්ලේ සුවඳ එනකොට මීයා ගණන් නොගෙන ගියා නම් මේ කුඩේට මේ කුඩේට අහුවේද මේ කූඩුවට අහු වෙන්නේ නෑ. අර තෘෂ්ණාවට මොකද උනේ? ඇදිලා ගියා. එහෙනම් තෘෂ්ණාවෙන් මොකද්ද කරන්නේ? ඇදිලා යනවා. ඒ අරමුණට ඇදිලා යනවා. ඇදිලා ගියාට පස්සේ ඒකට ගොදුරු වෙනවා. ඒක තමයි උපාදාන. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා තෘෂ්ණාව නිසායි ඔව් උපාදානය ඔව් උපාදාන වෙන්නේ. දැන් තෘෂ්ණාව නිසා හිර වෙනවා හතර ආකාරයට. කාමයට හිර වෙනවා. කාමයට හිර වුණාම ඒක මොකද්ද? කාම උපාදාන. දැන් උපාදාන උපාදාන කොට තේරෙන්නේ නැහැ නේද? නමුත් මේ කාමයට හිර වෙනවා කිව්වහම අපිට තේරුම් ගන්න පුළුවන්. කාමයට හිර වෙනවා කාමය කියන්නේ ප්‍රියමනාප රූප ඇහෙන් දකින ප්‍රියමනාප රූප කනෙන් අසන ප්‍රියමනාප ශබ්ද නාසයට දැනෙන ප්‍රියමනාප සුවඳ දිවට දැනෙන ප්‍රියමනාප රස කායට දැනෙන ප්‍රියමනාප පහස මේකට හිර වුණාට පස්සේ කෙනෙක් ඒකට කියන්නේ මොන උපාදානයද? කාම උපාදාන. තව සමහර විට කෙනෙක් හිර වෙනවා දෘෂ්ටි වලට දෘෂ්ටි කියන්නේ එක එක මතවාද අදහස් වලට හිර වෙනවා. හිර වුණාට පස්සේ ඒකෙන් එයාට ගැලවෙන්න ගැලවෙන්න බෑ. ඒක මොකද්ද? දෘෂ්ටි උපාදාන. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා සීලබ්බත උපාදාන. නොයේ කය එක එක සිරිත් පිරිත් වලට අහු වෙනවා අපි ඒකට ශීලපත පරාමාස වලට අපි උදේ කොහොමද අපි තේරුවේ? ආන්දානුකරණින් අදහා ගැනීමට හිර වෙනවා. හිර වුණාට පස්සේ යාට ඒකෙන් ගොඩ එන්න ගොඩ එන්න බෑ. ඊළඟට අත්වාද. ඒ කියන්නේ ආත්ම දෘෂ්ටියට මමේ මාගේ මාගේ ආත්මය කියලා හිර වෙනවා. ඊට පස්සේ ගොඩ වෙන්න බෑ. ඉතින් අපි මේව හැදිච්චයි නෙමෙයිද? අපි මේවා මෙව හැදිච්ච අය. නමුත් අපි මෙහෙම දෙයක් අප තුල වෙනවා කියලා නොදැන සිටි අය. දැන් බුදුරජාණන් වහන්සේගේ දේශනාව නොතිබෙන්න ඇත්තෙන්ම අපි දන්නේ නැහැ අපි යන්නේ කොහෙද මොකද්ද කරන්නේ මොකද්ද අපි දන්නේ. අය අපි කලින් කලට එක එක දේවල් මතුවෙනවා, එක එක ඇදහිලි මතුවෙනවා, එක එක විශ්වාස මතුවෙනවා. අපි ඒ එක එක දේවල් පස්සේ ගියේ නැද්ද? අපි එක එක දේවල් පස්සේ යනවා. ආ අරක හොඳයි කියලා කෙනෙක් කියනවා. එතකොට අපි ඒක පස්සේ යනවා. තව එකක් හොඳයි කියලා කෙනෙක් කියනවා. ඒක එතකොට අපි ඒක පස්සේ යනවා. තව එකක් හොඳයි කියලා කියනවා. අපි ඒක පස්සේ යනවා. මේ වගේ අපි ඔහි ගියා මිසක් අපිට හරියමක් අල්ලගන්න බැරි වුණා. එහෙනම් අපි තේරුම් ගන්න ඕනේ මේක මේ ලෝකේ තියෙන විදියක්. එක එක දේවල් අදාගෙන යන එක. ඉතින් මේවට හිර වුණාට පස්සේ පුද්ගලයාට ගැලවෙන්න බෑ. එතකොට කාම උපාදාන, ditthi උපාදාන, සීලබ්බත උපාදාන, අත්වාද මමේ මාගේ මාගේ ආත්මය කියන එකට හිර වුණාට පස්සේ ගැලවෙන්න බෑ. දැන් බලන්න ඉතින් ඊරෝසි බුද්ධ දේශනා කියන්නේ කොහමද? මේ වගේ සතර ආකාරයකට හිර වුණාට පස්සේ ඒ හිර වෙලා තමයි යා කයින් වචනේ මනසින් ක්‍රියා කරන්නේ උපාදාන පත්‍ය භව උපාදාන හේතුවෙන් භවය හට ගන්නවා කියන්නේ ඔව් විපාක පිණිස කර්මය හැදෙනවා උපදින්න පසුබිම හැදෙනවා කියන එක. උපදීම උපදීම නෙමෙයි උපදින්න පසුබිම. භවය කියන්නේ. භවය කියන්නේ උපදින්න වමනා කරන පසුබිම දැන් දේශනාවේ කොහොමද දේශනාවේ විස්තර වෙන්නේ භවය ගැන විස්තර කරන තැන කාම භවය විස්තර කරන්නේ කාම භවයේ විපාකදන කර්මය ගැන කියලා ඉතිකෝ ආනන්ද කම්මං කෙත්ත කර්මයේ තමයි මේකේ කෙත්ත කෙත කිව්වේ කුඹුර විඥානං බීජ මේ කර්මය නැමැති කුඹුරේ පැලවෙන දේ විඥානය තණ්හා සිනේහෝ තණ්හාව තමයි මේ කුඹුරේ පස තෙත් කරන වතුර කුඹුර වේලිලා නම් බීජ පැලවෙන්නේ නැහැ ඒ කියන්නේ වතුර නැත්තම් වේලිලා නම් කොච්චර සාරවත් බීජයක් වුණත් පැලවෙන්නේ පැලවෙන්න නම් අනිවාර්යයෙන්ම පොළව තෙත් වෙන්න ඕනිමයි මේ වගේ තමයි කර්මයයි එතකොට කුඹුරේ වතුරයි වෙන් කරන්න පුළුවන් අපිට බෑ නේද එතකොට කුඹුරෙන් කුඹුරේ හොඳට වතුර තියෙනකන් හොඳට ඕනම බීජයක් පැලෙනවා. එමෙයාගේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ කම්මං කෙත්තා. මේක හොඳට පාඩම් තියාගන්න තියෙන වචන තුනක්, පද තුනක්. මොකක්ද ඒ? කම්මං කෙත්තා. කම්මං කෙත්තන් කියවේ කර්මය කුඹුර. කෙත්ත කියවේ කුඹුර. දැන් පුණ්‍යක් කෙත්තන් කියන්නේ පින් කෙත. ඒ වගේ කෙත්තන් කියවේ කුඹුර. කම්මං කෙත්තා. කර්ම ඒ නැමැති කුඹුර. විඥානම් බීජං. විඥානේ තමයි බිත්තර වී. පළවෙනි දේ. තණ්හා සිනේහෝ කියන්නේ ජන්දේ. වතුර තෘෂ්ණාව තමයි වතුර. මෙන්න මේ තුල තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ භවයට වමනා කරන දේ තියෙන්නේ. දැන් අපි දැන් මොන අපි මනුස්ස ලෝකේ ගත කළා අපි ඉස්කෝලේ ගියා ජීවත් වුණා. ඔන්න දැන් අපි වයසට යනවා. ලෙඩ රෝග හට ගන්නවා. දැන් වයසට යෑමත් එක්ක ලෙඩ රෝග හටගෙන ඉල්ල පොලිමට එනවනේ. දැන් තරුණ කාලේ කෙනෙකුට ඒක එච්චර තේරෙන්නේ නැහැ. නමුත් වයසට යෑමත් එක්ක ටික ටික යාගේ පොලිමට එනවා. ඔව්. ඇස්පෙනීමේ ප්‍රශ්නේ එනවා. කන් ඇහිීමේ ප්‍රශ්නේ එනවා. සීනි ප්‍රශ්නේ එනවා. ඊළඟට කොලෙස්ටරෝල් ප්‍රශ්න එනවා ප්‍රෙෂර් ප්‍රශ්න එනවා ඔව් ලෙඩ වෙන්නම ලෙඩ පෙරහැරක් වයසට යන එක්කෙනා හඹාගෙන එනවා නේ. රෝග පිටිපස්සෙන් පන්නගෙන එනවා වයසට යනකොට. නමුත් කෙනෙකුට ඒක එකපාරට තේරෙන්නේ නෑ. වයසට යන වයසට යමින් ඉන්න එක්කෙනාට තමයි තේරෙන්නේ දැන් මට ටික ටික මේ ප්‍රශ්න එනවා කියලා. ඊට පස්සේ යාට අර පරණ විදිහට කෑම කන්න බෑ. පරණ විදිහට ජීවිතය ගෙනියන්න බෑ. පරණ විදිහේ ඇඟේ හයිය නෑ. මේවා ටික ටික මෙයාට තේරෙන්න පටන් ගන්න නේද? නමුත් දැන් බලන්න හිතේ ස්වභාවය කොච්චරද කියලා එහෙම වුණා කියලා පරණ හිතමනේ තියෙන්නේ. පරණ හිතමයි තියෙන්නේ. ආසාවල් පරණ ආසාවල්මයි. එතකොට බලන්න මේ ශාරීරියේ වයසට ගියා කියලා පටිච්චසමුප්පාද වයසට යන්නේ නැහැ නේ. ඒක හේතුඵල වශයෙන් හැදි හැදි දිගටම දිගටම හේතුඵල වගේ හැදි හැදි තියෙනවා. ඉතින් අපි මේ අනතුරු මේක අනතුරක් නෙමෙයිද? ඒ මේක වයසට යනකොට අපේ හේතුඵලත් වයසට ගිහලා මැරලා යනවා නම් කමන්නේ. එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ නැහැ. ඉතින් මේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා විඥාන තණ්හා පත්‍ය උපාදාන තෘෂ්ණාව හේතු කරගෙන උපා සතර ආකාරයෙන් හිර වෙනවා. කොහොමද හිර වෙන්නේ? කාමයට හිර වීම, කාම උපාදාන. දෘෂ්ටියට හිර වීම, ditthi උපාදාන. මොකක්ද ඒකට කියන්නේ? අන්දානුකරණයෙන් ඇදහින් වලට හිරවීම සීලබ්බත උපාදාන. ඊළඟට මම මාගේ මාගේ ආත්මය කියන අදහසට හිරවීම අත්වාද උපාදාන. මේ විදිහට වචන වලට මේක ගල්පගෙන නොතිබුණොත් ලේසි වැඩක් නෙමෙයි මේක තේරුම් ගනින්න. උපාදාන පත්‍ය බව. උපාදාන නිසා තමයි විපාක පිණිස කර්මය හැදෙන්නේ. අන්න එතන තමයි මංගවට පාඩම් කරගන්න කියලා පද තුනක් කිව්වා. මොකද්ද? කම්මං කිත්තා. කර්මේ තමයි කුඹුර. ඒ කියන්නේ අපි සිත කය වචනේ මෙහෙවා යමක් කරනවාද? ඒක තමයි කුඹුර. විඥානං බීජ විඥානය තමයි මේකේ පළවෙනි දේ. තණ්හා, සිනේහෝ, තෘෂ්ණාව තමයි මේකේ තියෙන වතුර, තෙතමනේ. ඉතින් මේ නිසා මේ කාම ලෝකයේ උපදින්න හෝ රූප ලෝකයේ උපදින්න හෝ අරූප ලෝකෙ උපදින්න හෝ උපත පිණිස පරිසරය හැදෙන්න ඕනේ. පරිසරය හැදුනේ නැත්තම් උපදින්නේ නැහැ. ඉතින් බින්වත්නි ඒ පරිසරයේ ඇදුනා මොකද වෙන්නේ උපදිනවා. ජාති උපදිනවා. එතකොට උපදිනවා භවපච්චය ජාති. විපාක පිණිස කර්ම හැදෙන නිසා උපදිනවා. කොහොමද උපදින්නේ? මව කුසේ උපදිනවා. බිත්තර ඇතුලේ උපදිනවා. තෙත් පරිසරේ උපදිනවා. ඕපාතික උපදිනවා. ඉපදුනාට පස්සේ මොකද වෙන්නේ? ජාතිපත්ත්‍ය ඉපදීම නිසා ජරා වෙනවා. ජරා වෙනවා කියන්නේ නාකි යනවා. නාකි වෙනවා. නාකි කියන්නේ නොහැකි. නොහැකි වෙනවා. ඉපදුනාට පස්සේ ටික ටික ටික කෙනෙක් වයසට යනවා. වයසට යනකට යනකට අර පරණ විදිහට දැන් අපිට වෙන සමහර අයට හැදෙනවා මම දැක්ක මේ පත්‍රයේ තියෙන මේ කාන්තාවන් විශේෂයෙන් මේකට ගොදුරු වෙනවා කියලා ඇට දිරීමේ රෝගය. බවුල වශයෙන් ගොදුරු වෙනවා. දැන් මේ අපි මේ උපන්න නිසා නේද මේ වගේ වෙන්නේ. දැන් අපි දන්න එක ස්වාමීන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේට මේක හැදුණා. මේ පිටින් පේන්නේ නැහැ. ශරීරේ කෙට්ටුනේත් නැහැ. එකපාරට මේ මේ කලවයෙන් ධනස් වලින් ඇට කැඩුනා. ඇට බැලුවම මේ මේ කයේ කය නෙමෙයි කයේ දිරලා තියෙන්නේ ඇට සැකිල්ල දිරලා. ඉතින් මේ බලන්න මේ ඉදීම නිසා නේද මේ වෙන්නේ. ඊට පස්සේ ඉතින් විඳවන්න එපා. ඇට සැකිල්ල දිරුණාට පස්සේ සලකන්න කෙනෙක් හිටියොත් හොඳයි නේ. නමුත් අපිට කියන්න බෑනේ නේ. කියන්න බෑ මේ ළඟ ඉන්න එක්කෙනා ඈත් වෙන වෙලාව කියන්න පුළුවන්ද? බෑ. ඉතින් මේ නිසා මේ ඔන්න ජරා. ඒ ඉපදීම නිසා එන්නේ ජරා. හොඳට ඉන්න ඔන්න ඇස් වල ප්‍රශ්නයක් එනවා. ඔන්න ඇස් පේන්නේ නැති ගියොත් ඊට පස්සෙත් විඳවන්න එපා. කාන් ඇහෙන්නේ නැතුව ගියොත් ඊට පස්සෙත් විඳවන්න එපා. ඊට පස්සේ සමහර අයට ඔහම වෙලා මේ ශරීරය ඇතුලේ නොඑක ආකාරයේ රෝග පීඩා හට ගන්නවා. ඊළඟට ජරා මරණ ජරා වෙනවා මරණ ඊළඟට ශෝක ශෝක ශෝකේන ශෝකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අන්තෝ ශෝකෝ අන්තෝ පරිශෝකෝ මේ හිත ඇතුළ වෙලාගෙන කියන ශෝකේ හටගන්නේ සමහර විට ශෝකේ හටගන්නවා සමහර අවස්ථාවලදී දවස් ගණන් කන්න බෑ නිින්ද යන්නේ නාන්න හිතෙන්නේ නැහැ වැඩක් පලක් කරන්න හිතෙන්නේ නැහැ. එහෙම ශෝක ඔබට කවදාවත් හටාරන්නේ නැද්ද? හටාරන් තියෙනවා. මේක තමයි මේ ඉපදීම නිසා වෙන දේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ශෝක පරිදේව. පරිදේව කියන්නේ බැලපෙනවා. ඉතින් හරි ලස්සනට උන්වහන්සේ විස්තර කරනවා අඤ්‍යතරඤ්‍ය තරේන ව්‍යසනේන සමන්නාගතස්ස අඤ්‍යතරඤ්‍ය තරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස යෝ සෝකෝ සෝක යෝ පරිදේවෝ එක එක එක්කිනා නොඑක් ව්‍යසන කරදර දුක්ඛිත දේවල් වලට භාජනය වුණාට පස්සේ හිතේ හටගන්න ශෝකේ දැන් මට ඒක අම්මා කෙනෙක් හම්බ වුණා එයාගේ දුව නැති වෙලා අවුරුදු 9ක් අවුරුදු 9ක්ම වැළපෙනවා නව අවුරුද්දක් හඬනවා මේ දුව නැති වුණා කියලා ශෝකේ නවත්ත ගන්න බෑ ඉතින් මේ වගේ සමහර අයට මේව ශෝකේ ශෝකාට පරිදේව කියන්නේ ඕ හඬින් වචනෙන් කිය කියන වැළපීම. දැන් ඔබ දකින්නේ සමහර මරණවලදී ඒ කියන්නේ මේගොල්ලෝ හිතාමතා කරනවා නෙමෙයි. ඒක පරිදේවේ. ඒ කියන්නේ නොයි කාකාරයට හිතට එක එකව එනවා. අනේ මෙයා මෙහෙමයි හිටියේ මෙහෙමයි හිටියේ මෙහෙමයි හිටියේ. එතකොට මෙයාගේ ශෝක වැඩිකමට මොකද වෙන්නේ? කියවෙනවා. කියවෙනවා. ඉතින් ඊට පස්සේ වැළපෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරන ජාතිපච්චය. ඉපදීම නිසා ජරා, මරණ, ශෝක, වැළපීම්, දුක්ඛ දෝමනස. දුක්ඛ දෝමනස විස්තර කරන්නේ දුක්ඛ කියලා විස්තර කරන්නේ කායික දුක්. කායිකං දුක්ඛං අසාතං වේදිතං. එතකොට මේ ඉවසන්න බැරි කායික දුක් කියනවා. ඒ ඔක්කොම එන්නේ ඉපදීම නිසා. ඊළඟට දෝමනස කියන්නේ මානසික දුක්. ඉවසන්න බැරි මානසික මානසික දුක් කියලා. එතකොට දුක්ඛ දෝමනස උපායාස. උපායාස කියන්නේ හූල්ල හූල්ල ඉන්නවා. තමන්ගේ ජීවිතයේ සිද්ධ වෙච්ච දේවල්, කරදර මේ මෙනිකට යා මොකද කරන්නේ? හූල්ල හූල්ල ඉන්නවා. උපායාස. උපායාස සම්බන්ධයි. දැන් බලන්න ඉපදීම නිසා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස සම්භවಂತಿ. ඒ කියන්නේ සිංහලෙන් කිව්වොත් ඉපදීම නිසා ඔව් වායසට යෑම මරණයටපත් වීම නොයෙක් කරදර කම්කටොළු නිසා ශෝකයේ ශෝක විඳින්න සිදුවීම වැළපෙන්න සිදුවීම ඔව් ඉවසාගත නොහැකි කායික දුක්වලට භාජනය වීම ඉවසාගත නොහැකි මානසික දුක්වලට භාජනය වීම සුසුම් යැහිලා ඉන්න සිදුවීම මේ සියල්ල ඉපදීම නිසා අන්න ඒ විදිහට යා පටිච්චසමුපාදේ සිංහලින් පාඩම් කරගත්තොත් පටිච්චසමුපාදේ යා දන්නවා එතකොට නිතර නිතර යා මේ පටිච්චසමුපාදේ කියව කියවමින් හිටියොත් ඒක ඒක පොළේක සටහන් කරගෙන ගමන් අද අපි ඉගෙනගත්තු ආකාරයට එතකොට මෙයාට මේ ජීවිතයේ එක එක්කෙනාගේ ජීවිතවල තමන්ගේ ජීවිතයේ සිද්ධ වෙන එකට තමන්ට මතක නා මේ පටිච්චසමුපාද මේ මේ තියෙන්නේ විස්තර දැන් එතකොට එයා දන්නවා ජාතිපත්ත්‍ය ජරා මරණ ඉපදීම නිසා ජරා මරණ ශෝක වැළපෙන් එනවා නම් දැන් අපිට හිතෙන්නේ මෙහෙමනේ පටිච්චසමුපාදයෙන් ගැන මතක් වෙන්නේ නැතිකොට අපිට හිතෙන්නේ කොහොමද අනේ අපිට නම් මේ වගේ උපතක් වෙන්න එපා. අපිට දුක් දුම්නස් මේ වගේ නම් සිද්ධ වෙන්න එපා. අනේ හතර කොටවත් මෙහෙම නම් වෙන්නේ. ඒකෙන් අපි හිතන ඉපදීමක් තියෙනවා ජරා මරණ ශෝක වැළපීම් දුක් දුම්නස් නැති. මෙන්න මේ අදහස අපෙන් දුර වෙනවා. හරියට පටිච්චසමුප්පාදේ ඉගෙනගෙන මතක තබාගෙන සිටියෝ. ඊළඟට පටිච්චසමුප්පාද නිරෝධය. පරිසම්පාද නිරෝධය. නිරෝධ කොහොමද මතක තියාගන්නේ? අවිජ්ජායත්වේව අශේෂ විරාග නිරෝධ ශේෂ කියන්නේ ඉතුරු අශේෂ කිව්වේ ඉතුරු නැතුව ඉතුරු කරන්නේ නැතුව අවිද්‍යාවේ පොඩ්ඩක්වත් නොඇලී විරාග කිව්වේ නොඇලී අවිද්‍යාව නිරුද්ධ කිරීමෙන් අවිද්‍යාව නිරුද්ධ වුණොත් මොකද වෙන්නේ සංස්කාර අවිද්‍යාව අවිද්‍යාව නිරුද්ධ වෙනවා කියන්නේ මොකද්ද? අවිද්‍යාව නිරුද්ධ වෙනවා කියන්නේ විද්‍යාව පහළ වෙනවා. මොකක්ද අවිද්‍යාව නිරුද්ධ වෙනවා කියන්නේ? දුක්ඛ නම් වූ චතුරාර්ය දුක්ඛ නම් වූ ආර්ය සත්‍ය පරිපූර්ණ වශයෙන් අවබෝධ වීම. දුකේ හටගන්න හේතු වෙච්ච තණ්හාව පරිපූර්ණ වශයෙන් ඔව් ප්‍රහාණය වීම. දුක ඊළඟට දුක්ඛ නිරෝධය. ඒ කියන්නේ ඔව් තණ්හාව නිරුද්ධ වීම පරිපූර්ණව සාක්ෂාත් කිරීම. ඊළඟට දුක්ඛ නිරෝධ ගාමිනී පටිපද ආර්ය ස්ථාංගික මාර්ගයේ පරිපූර්ණව සම්පූර්ණ වීම. ඒ ආර්ය ස්ථාංගික මාර්ගයේ සම්පූර්ණ චතුරාර්ය සත්‍ය සම්පූර්ණයෙන්ම අවබෝධ වුණා නම් අවිද්‍යාව කියන එක ඉතුරු නැතුව එතකොට එයාට අවිද්‍යාව සහගතව හටගන්න කිසිම සංස්කාරයක් හටගන්නේ නැහැ. අවිද්‍යාව සහගත සංස්කාරයක් නැත්තම් ඒ අවිද්‍යාව සහගතව හටගන්න විඥානේ නැහැ. අවිද්‍යාව සහගත විඥානේ නිසයි මේ ප්‍රශ්න ඔක්කොම අපිට තියෙන්නේ. එතකොට අවිද්‍යාව සහගත විඥානේ ඇහෙත් නැත්තම් කනෙත් නැත්තම් නාසෙත් නැත්තම් දිවෙත් නැත්තම්, කයෙත් නැත්තම්, මනසෙත් අවිද්‍යාසහගත විඥානයක් නැත්තම් එහෙනම් නාම රූපයන්ගේ බැස ගැනීම නැහැ. මොකද මේ විඥාන නාම රූප වෙන් කරන්න බෑ. බුදු සාරිපුත්ත මහ රහතන් වහන්සේ දේශනා කළ මේ විඥාන නාම රූප දෙක හරියට පවතින මොකක් වගේද? ඔව් බටමිටි දෙකක් එකට හේතු කරලා වැටෙන්නේ නැතුව තියනවා වගේ කියලා. බටමිටි දෙකක් එකට හේතු කරලා වැටෙන්නේ නැතු එතකොට බටමිටි බටමිටි දෙක නොවැටි තියෙන්නේ එකට එකක් අනුබල ලැබමින් එකට එකක් උදව් ලැබමින් එක බටමිටිය තව බටමිටියට හේතු වෙලා තියෙන නිසා ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ වදාලා යම් කිසි වෙලාවක එකක් ඇද්දොත් අනික වැටෙනවා කිව්වා. ඒ වගේ අවිද්‍යාවසහගත විඥානයේ ඇහි කනේ නාසයේ දිවේ මනසේ හටගන්නේ නැහැ කියන්නේ නාම රූපයන්ගේ බැසගන්නේ නාම රූපයන්ගේ බැසගන්නේ නැත්තම් සසරට හැදිච්ච ආයතනයක් නැහැ. සසරට සකස් වෙච්ච ඇසක් කනක් නාසයක් දිවක් කයක් මනසක් නැත්තම් මේකනේ බුද්ධ කාලේ වැඩ සිටි රහතන් වහන්සේලා ගැන බලද්දී දැන් රහතන් වහන්සේලා ඒ කාලේ වැඩ හිටියේ ඇහෙන් කනේ ඇහෙන් රූප දැක්කනේ. නමුත් තුන්නාසය තුල මම මාගේ මාගේ ආත්මය කියලා අල්ලාගත්තු ඇහක් තිබුණේ නැහැ. කනක් නාසයක් දිවක් අය මනසක් තිබුණේ ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මේ ඇහැ කන නාසය දිව කය මනස නැත්තම් ආ සලායතන නිරෝධා පස්ස නිරෝධෝ ඒ කියන්නේ ඔව් ඒ අවිද්‍යාසගත විඥාණයෙන් තමයි මේ ස්පර්ශයේ පවත්වල භවගමන හදන්නේ. එතකොට අවිද්‍යාසගත විඥාණය හටගන්නේ නැත්නම් ආයතන නැත්නම් ස්පර්ශිකුත් නෑ ස්පර්ශයක් නැත්තම් විඳීමකුත් නෑ විඳීමකුත් නැත්තම් තණ්හාවක් නෑ තණ්හාව නැත්තම් හිර වෙන්න මොකුත් තියනවද නෑ එහෙනම් කාමයට හිර වෙන්නෙත් නෑ දෘෂ්ටි වලට හිර වෙන්නෙත් නෑ ආන්දාන කරන ඇදහිම් වලට ඉවර වෙන්නෙත් නෑ මමයි මාගේ මාගේ ආත්මය කියන දෙයට ඉර වෙන්නෙත් නෑ එහෙනම් උපාදාන නැත්තම් ඔව් උපතක් වෙනස පරිසරයක් හැදෙන්නේ නෑ විපාක වෙනස කර්ම සකස් වෙන්නේ නෑ. විපාක වෙනස කර්ම සකස් වෙන්නේ නැත්නම් උපතක් නෑ. උපතක් නැත්නම් ජරා මරණ ශෝක වැළපී කායික දුක් මානසික දුක් සුසුම් වෙලීම් කියන මොකවත් නෑ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉව මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝති මේක තමයි සියලුම දුක්ඛ ස්කන්ධයාගේ නිරෝධය. ඉතින් උන්වහන්සේ මේ සම්බුද්ධත්වයේ ලැබියෝ කොක් තනියම හොයාගෙන නෙමෙයි. පරිසම්පාදේ තනියම සොයාගෙන තමයි උන්වහන්සේ සම්බුද්ධත්වයටපත් උනේ. කවුරුවත් උන්වහන්සේට කියලා දුන්නේ නැහැ. ඉතින් පුදුම වැඩේ කියන්නේ ඒක. දැන් අපි කියවනවා කියනවා කියනවා ඉගෙන ගන්නවා ඉගෙන ගන්නවා අපිට තාම මේක වටහා ගන්න බෑ. තනියම හොයාගත්ත කියන්නේ ලේසි වැඩක්ද? ලේසි වැඩක්ද මේ තනියම හොයාගත්ත කියන්නේ. ඉතින් උන්වහන්සේ තනියම මේක හොයාගෙන අවබෝධ කරලා උන්වහන්සේ උදාහරණයක් පහල කළා. මොකක්ද අනේක ಜಾති සංසාරං සන්දා විස්සං අනිබ්බිසං. ඒ කියන්නේ මේ සැප නැති මේ සසරේ කෙලවරක් නැති අනේක ಜಾති සැරිසරා ගියමි. නොයේ උපත උපත් කරා සැරිසරා ගියමි. හැබැයි සැරිසරා ගිහින් තින් අපි විදියට නෙමෙයි. ගහකාරකම් ගවේසන්තෝ. මේ ජීවිතේ නැමැති ගේ හදන්නේ කවුද කියලා හොය හොය ගියා. අපි ගියේ එහෙමද? ඒකනේ අපි තාම යන්නේ. දැන් බලන්න මේ බුදුරජාණන් වහන්සේ ඉස්සල්ලාම සුමේද තාපස නමින් නියත විවරණ ලබද්දී සාරාංශකීය කල්පලක්ෂයකට කලින් අපි සසරේ හිටියා. එතකොට උන්වහන්සේ සංසාරේ පෙරම් පුරාගෙන ආවා. අපිත් මේ සසරේ යනවා. උන්වහන්සේ පාරමී ධර්මයන් දසපාරමී සම්පූර්ණ කරගත්තා. අපි සසරේ යනවා. උන්වහන්සේ තුසිත දිව්‍ය ලෝකයේ අන්තිම ආත්ම භාවයේ හිටියා. දිව්‍ය ආත්මේ. දෙවුරවිල ආරාධනා කළා. අපි සංසාරේ උහි යනවා. උන්වහන්සේ මව කුසේ ඉපදුනා පිරිසිඳගෙන. ඉපදිලා උන්වහන්සේ වයස 29 දී අබිනිෂ්ක්‍රමණය කළා වයස 35 දී ඔව් යමක් පිනිස වෙහෙසුණාද ඒක අත්පත් කරගත්තා. අපි තාම සසරේ යනවා. උන්වහන්සේ ඊට පස්සේ අවුරුදු 45 ඔව් උන්වහන්සේ මේ සසරෙන් එතර කරන ධර්මයේ ලෝකයට කියාගෙන ගියා. අපිත් තවෙහි යනවා. උන්වහන්සේ පිරිනිවන් පෑවා. උන්වහන්සේගේ ධර්මයේ රහතන් වහන්සේලාගෙන් පරිපූර්ණයෙන් ඇවිල්ලා මිහිඳු රහතන් වහන්සේ ලංකාවට තේ දහම ගෙනාවා. අපි තාම යනවා. උන්වහන්සේගේ ධර්මයේ ඊට පස්සේ දැන් අවුරුදු 2000 ඔව් 500 ගණනක් දැන් ඉක්ම යනවා. නමුත් අපිත් උහේ යනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේ පොඩ්ඩවත් අහන්න නොලැබුණා නම් අපි කොහේ යයිද කියලා කවුරුවත් දන්නේ ඇයි කොටසක් කියයි මෛත්‍රී බුදුහාමුදුරු දකින්න ලෑස්ති වෙන්න කියයි. එතකොටත් අපි සාදු කියනවා. කොටසක් කියනවා නෑ නෑ ඔක්කොම බෝධිසත්වරු ඕගොල්ලෝ කියලා. එතකොටත් සාදු කියනවා. කොටසක් කියනවා නෑ මම බුදු වෙන එකට මාත් එක්ක ඉන්න. ආයන් කියලා ඒකටත් සාදු කියනවා. ඉතින් මේ වගේ নানা විදිහට අතරමං වෙලා නේද හිටියේ. එතකොට ගෞතම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව මොකද්ද කියලා නොදැන. එතකොට අපිට පේනවා එහෙම කාටවත් කරලා දෙන්න පුළුවන්කම නැහැ. මේක බුදු හරියටම බුද්ධ දේශනා බැලුවොත් මේක කරගන්න තියෙන්නේ තමන්මයි. තමන්මයි කරගන්න තියෙන්නේ. ඒ නිසා මේ පටිච්ච සමුප්පාදය හොඳට ඉගෙනගෙන ඒ පටිච්ච සම්පාදේ හටගන්න ආකාරයත් නිරුද්ධ වී යන ආකාරය. දැන් බලන්න පටිච්චසම්පාදේ නිරුද්ධ වීමේ තියෙන වාසිය. ඒක කෙනෙකුට තියෙන වාසිය අඟුලිමාල මහරහතන් වහන්සේ සමහර දවස්වලට පාත්‍රේ බිඳිලා ඒ කාලේ මැටි පාත්‍රනේ පාත්‍රේ බිඳිලා සිවුරු විරිලා ඔළුවෙන් ලී ගලාගෙන ඔළුව පැලිලා බුදුරජාණන් වහන්සේ ළඟට වඩින. ඒ කියන්නේ නිකන් ගලක් අහකට ගැහුවා වදිනවා ගිහිල්ලා. එතකොට බුදුරජාන් වහන්සේ වදාලා පින්වත් බ්‍රාහ්මණය ඉවසන්න. ඔබට දැන් කරන්න තියෙන්නේ ඉවසීම විතරයි. ඔබ බොහෝ දුක් ප්‍රහාණය කරපු කෙනෙක් කියලා. ඔබට දැන් තියෙන මේ ධිට්ඨ ධම්ම වේදිනිය වශයෙන් මේ කොටස මේ මනුස්ස මෙලෝදි විපාක දෙන කොටස විතරයි මේක බොහොම පුංචි දෙයක් කියලා. ඔබ නිරුද්ධ කරපු දුක අති විශාල දුකක් කිව්වා. කියලා කිව්ව ඔබට නිරේ යන්න වුණා නම් පුදුම දුකක් කිව්වා. දැන් බලන්න පටිච්චසම්පාදේ නිරුද්ධ වෙච්ච එකේ වාසිය. පටිච්චසම්පාදේ හැවි හැවි තිබ්බනම් කොහේ ඇයිද කියලා අපිට කියන්න දැන් බලන්න දේවදත්ත බේරගන්න බැරි වුණානේ. දැන් බුදුරජාණන් වහන්සේ දවසක් කියනවා මහණෙනි මම හරියට මහන්සි ගත්තා දේවදත්ත බේරගන්න. උපමාවක් වදාලා. වැසිකිලි වලක මිනිසෙක් වැටිලා ඉන්නවා. ඉතින් මේ අසූචි ගාලන්න අකමැති කෙනෙක් මේ වටේ කැරකෙනවා මෙයාගේ අසූචි තැවරිච්ච නැති තැනක් හොයලා අඳින්න. නමුත් වටේ කැරගෙනවා කැරගෙනවා මෙයාගේ අසූචි ගෑවිච්ච නැති තැන හොයාගන්න බෑ. ඒ වගේ කිව්ව මම දන්න જાති දාලා බැලුවා මේ දේවදත්ත බේරගන්න තනක් පොටක් හොයාගන්න බෑ කිව්වා. දැන් බලන්න පටිච්චසමුපාදය ඇදලා ගියානේ යොදුන් 100ක් දේවදත්තගේ ආත්මේ. යොදුනක් 70ක්ම 16යි. 70ක්ම 16 100ක් කීයද? 70ක්ම 1600ක ශරීරයක් නිරේ හිමියා. එතකොට බලන්න යොදුන් 100ක ශරීරයක් එක්ක ඉන්න කල්පයක් දැන් පැහෙන්න තියෙනවනේ. දැන් බලන්න එක එක්කිනාට වෙන දේවල් මේ. එතකොට බලන්න කොයිතරම් දුකක් මේ පටිච්චසමුප්පාදේ නැති නොකල නිසා සක්කාය දිට්ඨිය ප්‍රහාණය නොකරන නිසා සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන්නේ ධර්මයට අනුව විමසා බලද්දී ඔබට ඉගෙන ගන්න පුළුවන් බුද්ධ දේශනාවලින් මේ පටිච්චසමුප්පාදේ කොඳට ඉස්සල පාඩම් කරගෙන ගලප ගලප බලද්දී එයා කල්පනා කළා එයාට තේරුණා මේ ඔක්කොම හැදෙන්නේ මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හය නිසානේ ඊළඟට මේ ඔක්කොගෙම තියෙන්නේ නිතර නිතර වෙනස් වෙවි යන දෙයක් නේ මේ හේතු හැදෙනකන් විතරයි නේද මේ ඵල හැදෙන්නේ හේතු නැති වුණොත් මේ ඵල නැති වෙන ස්වභාවය ඉත්තයි නේ කියලා වැටහුණාද සක්කාදිට්ඨියෙන් ගොඩ ගියා එතකොට මේ වැටහීම ඇති වෙනකම්ම එයා ඒක පරිසම්පාද නුවණින් විමසීම කරන්න ඕනේ. මොකද තමන් විසින් තමන්ව බේර ගන්න ඕනේ. බේර ගන්න කවුරුවත් එන්නේ අපිට හානි කරන්නේම සක්කාය දිට්ඨිය. කොහොමද සක්කාය දිට්ඨිය හානි කරන්නේ? අවබෝධ නොකළදී අවබෝධ කළා කියන හැඟීම දෙනවා. මේ මේකට අහු වෙනවා. මේකට අහු වෙච්ච ගමන් එයා අර කලින් තිබිච්ච උනන්දුව, වීරිය, උත්සාහය අතහරිනවා දැම්මට බය වෙන්න දෙයක් නැහැ දැන් මම ධර්මයට ඇවිල්ලා නේ ඉන්නේ. මම දැන් ධර්මයේ පිටලා නේ ඉන්නේ. මට දැන් ආරක්ෂාවක් තියෙනවා කියලා ආතාරිනවා. ආයි මාරය රිංගන. ඒ නිසා අපිට ඒකින් බේරෙන්න අමාරුයි. ඒතකොට ඒකින් බේරෙන්නම් කරන්න තියෙන්නේ මේ හිතට එනවනේ පණවිඩ දැන් ඔය අවබෝධ වෙලා ඉන්නේ කියලා හිතට හිතෙනවනේ. ඒවා පිළිගන්න එපා. සමහරු ඉන්නවා හරි ආසයි Tamange හිතේ අවබෝධ වුණා කියන හැඟීම ආවම ඒක හිතෙන් අල්ලගන්නවා දැඩි විදියට. දැඩි විදියට හිතෙන් අල්ලගන්න මට දැන් ආවද වෙලා තියෙන්නේ කියලා එයාට හොයන්න බැරි විදියට මාන්නයක් එනවා. ඒ මාන්නයවට පස්සේ මෙයා හැමතිස්සෙම හිතන්නේ කොහොමද? මට දැන් ආවද වෙලා තියෙන්නේ කියලා. දැන් එක ඒ වගේ ඒ රැවටුණාට පස්සේ බේරෙන්න අමාරුයි. එතකොට මේ ඒ වගේ කෙනෙක් මට හම්බ වුණා මෙයා මාර්ගඵල ලබන තියෙන කියලා හිතාගෙන ඉන්න කෙනෙක්. එයාට හරියට කේන්ති යනවා. ඉතින් දවසක් මම ඇහුවා මොකද ඔයාට තාම කේන්ති යන්නේ? නෑ මේ මගේ උඩු හිත කිව්වා. යටිහිතේ තියෙනකෝ අවබෝධය. එතකොට දැන් බලන්න මේ හිත රැවටෙන රැවටිල්ල දැන් යාට කේන්ති යනවා, ලෝභකම් කරනවා, තරහ ගන්නවා, ඒ ඔක්කොමත් කරනවා. මාර්ගඵල ලැබලා කියලා හිතාගෙනත් තියෙනවා. එතකොට එයා කියන්නේ මොකද්ද? මගේ යටිහිත අවබෝධ කරලා තියෙන්නේ මේ උඩහිත විතරයි මේ වැඩ කරන්නේ. එතකොට එයා තමන්ට නේද මේ රැවටෙන්නේ. සක්කාය දිට්ඨියෙන් ගැලවෙන්න තියෙන අවස්ථාව මේ විදිහට මිනිස්යාගෙන් ගිලිහි යනවා. ඉතින් මේ වගේ ගිලිහි ඒ නිසා අපිට නිරන්තරයෙන්ම කරන්න තියෙන දෙයක් තමයි මේ වෙනස් වෙන ලෝකේ අපිට කොයි කොයි හරියට වැටහුණා තේරුණා ඒක අපිට දැන් ඒකට හේතුව මේකයි. දැන් සමහර කෙනෙකුට මෙහෙම වෙන්න පුළුවන්. දැන් ඔන්න ධර්මයේ නෝනින් මෙනෙහි කරගෙන යනවා. පටිසම්පාද මෙනෙහි කරනවා, ආයතනය අනිත්‍ය වශයෙන් මෙනෙහි කරනවා, පංච උපාදානස්කන්ධයන් වශයෙන් මෙනෙහි කරන මේ අද්දි ඔන්න මෙයාට මොකක් හරි එක ප්‍රශ්නයකට මොන දෙනවා. එක්ක මෙයාගේ ගෙදර කවුරුන් නැති වෙනවා. එක්ක මොනවා හරි දෙයක් වෙලා දැන් මෙයාට මේ පොඩ්ඩකට ධර්මයේ මතක නැතුව. ධර්මයේ සීකරන අමතක වෙලා මෙයා ප්‍රශ්නේ බැස ගන්නවා. ඊට පස්සේ මෙයාට ධර්මයේ මතක් වෙන්න පටන් ගන්නවා. මතක් වෙනකොට මොකද වෙන්නේ? එකපාරට මෙයාට හිතුණා මේ වෙනස් වෙන දෙයක් නේ. එතකොට අර කලින්ට වඩා නිකන් තදින් ඒක යාට දැනෙනවා දැන්නකට හිතෙනවා ආ මට අවබෝධ වුණා ඔන්න අහුණා ආ මට අවබෝධ වුණා කියලා රැවටෙනවා රැවටිලා ඊට පස්සේ යා හිතනවා මට අර විලාද අසවල් තැනදී තමයි මේ අවබෝධය මට ඇතිවන්නේ කියලා තැනක් මතක තියාගන්නවා නමුත් ඇත්ත වශයෙන්ම වෙලා තියෙන අවබෝධයක් නෙමෙයි ඉතින් මේ නිසා අවබෝධයක් ඇති කරගන්නවා කියන එක අතිශයින්ම ඥානවන්තව කරගන්න ඕන දෙයක්. ඉතින් විශේෂයෙන් පින්වතුනි මේ ධර්ම මාර්ගයේ අපි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගැනීමේදී අපේ අදහස තියෙන්න ඕනේ මේ ධර්මයේ අවබෝධ කිරීමේ අදහසක් තියෙන්න ඕනේ. හැබැයි ඒක කටින් කියන්න එපා. ඇයි හේතුව? කටින් කියනවා කියලා කියන්නේ මාර්යා ඉල්ලා අඬගසා ගැනීම. ඒ මොකද හේතුව? ලකු මාර බලවේගයක් තියෙනවා. අමනුෂ්‍ය බලවේගයක් තියෙනවා. අපි දන්නවා සමහර අමනුෂ්‍යයෝ ඉන්නවා සංසාරේ වෛර බැඳගෙන ආපු. තව සමහර අමනුෂ්‍යයෝ ඉන්නවා අපිට පේන්නේ නමුත් දැන් අපි ධර්ම මාර්ගේ යන්න කල්පනා කළා අපි ගම ඔන්න ඇස්වාගෙන වාඩි වෙලා භාවනා කරනවා කියලා අන්න අමනුෂයට පේනවා ඒක. අමනුෂ හිතන ආ දැන් මෙයා මේ ඊතර වෙන්න යන්නේ දෙන්නම් ඔබට ඊතර ඔන්න ලෙඩ කරනවා. ඔන්න මේ බයින් හදනකොට පඩින් වැටෙනවා. ඔන්න කොන්ද කැඩෙනවා. ඊළඟට අපිට තේරෙන්නේ මේක මුනේ එක හාමුදුර කෙනෙක් හිටියා මම අඳුරන හාමුදුර කෙනෙක්. උන්වහන්සේ හරියට ඔය දහම් වැඩසටහන් කරලා ධර්මයේ කීක ගියපු හාමුදුරුවෝ. ඉතින් උන්වහන්සේ කිව්වා මේ මම අවුරුද්දක් මට දෙන්න මම මේ ඔක්කොම වැඩ නවත්තනවා. මට අවුරුද්දක් තුල මේ දහම මේ අවුරුද්දේ මම මහසි ගන්න මේ දහම තුල ඉන්න සතියයි. අනේ වැටිලා පොන්ද කැඩුනා. දැන් උන් ඇඳේ දාලා ඉන්න. කිසි දෙයක් කරගන්න බෑ. ඒ කියන්නේ මේකේ තේරුමකට අපිට හොයන්න බෑ කොහෙන්ද අපිට මේ පාර වදින්නේ කොහෙන්ද කියලා හොයන්න බෑ. ඒ තරම්ම මාර බලවේගයක් තියෙනවා, අසුර බලවේගයක් තියෙනවා. ඉස්සර නම් දෙවිවරු ළඟට වෙලා උදව් කරනවනේ. දැන් මිනිස් දැන් මේ වගේ එකක් ඒක. හොඳට බලන්න හිතලා මේක මේ බලයේ තියෙන පිරිස නේද හැමතිස්සෙම යමක් කරන්නේ. බලේ නැති පිරිසට එන්න දෙනවද ළඟටවත්? නෑනේ. මේ වගේ තමයි දැන් බලේ තියෙන්නේ දෙවියන්ට නෙවෙයි. දැන් බලේ තියෙන්නේ අසුරයන්ට. දෙවිවරුන්ට එන්න දෙන්නේ දැන් මේ අපි සෑහෙන අමාරුවෙන් මේ පින් දහම් කර කර තමයි දෙවිවරුන්ගේ සම්බන්ධතාවයක් අමාරුවෙන් ගොඩනගා ගන්න මහන්සි ගන්න. එන්න දෙන්නේ දැන් සෝමාවතියේ පින්කමේදී අපි සියලුම දේව මණ්ඩල වලට ආරාධනා කළා සහභාගී වෙන්න කියලා ආර එන්න දුන්නේ නෑ මාර බලවේගය. රෑ 10 වෙනකම් මාර බලවේගය වැඩ කළා. රෑ 10 දී අපි රතන සූත්‍රය කියන එකට තමයි බුදුරජාණන් වහන්සේගේ ආඥා චක්‍රය මතුවෙලා මාර බලවේගය යට වෙලා දෙවිවරුන්ට එන්න ලැබුණේ. ඒක දැකපු අය ඉන්නවා. ඒ නිසා ඒ රෑ මාර බලවේගය විසින් හිත වහගත්ත මිනිස්සුන්ගේ ශ්‍රද්ධාවට එන්න නොදී මිනිස්සුන්ව තැති ගැන්නේව මිනිස්සු අහස දිහා බල බල ඉන්න දැන් වහිද ආය වහිද මිනිස්සු හිත කලබල වුණා. මාර බලවේග. ඊට පස්සේ පින්කම ඉවරුනා අතර මෙන්න පත්තර වලින් ටීවී වලින් දෙන්න ගත්තා. ඇයි මේ අනුමෝදන් වෙන්න බැරි? මාර බලවේග. මාරේ වැහෙනවනේ අන්ධ බල පුතන්ජන අයට. ඉතින් මේ නිසා මේ සාමාන්‍ය මිනිස්යාට මේ සංසාරයෙන් ඈතර වෙලා මාර්ගය අවබෝධ කරන්න දෙන්නේ ඒ නිසා මොකද වෙන්නේ අවබෝධ නොකළ අය අවබෝධ වුණා කියලා ඉස්මතු වෙන්න හදනකට මාර්යා උදව් කරනවා. එතකොට මොකද වෙන්නේ ධර්මයේ ගැරවුම් ලබනවනේ. අවබෝධ නොකළ කෙනෙක් අවබෝධ වුණා කියලා ඉස්මතු වෙන්න හදනකොට ඒකේ පිරිස එතකොට අවබෝධ අන්න අරයට අවබෝධ වෙලා අරය ළඟට යන්න ඉතින් එයාත් අවබෝධ වුණා කියලා හිතාගෙන කියන් යනවා. එතකොට මිනිස්සුත් යනවා එක දිගට. ගියාට පස්සේ මොකද වෙන්නේ? ඔන්න ප්‍රශ්න ඇති වෙනවා. එතකොට ධර්ම ගැරහුම් ලබන්නේ මොකද්ද? ධර්මයේ ගැරහුම් ලබනවා. එහෙනම් ඉස්මතු කරන්න ඕනේ අවබෝධයක් නෙවෙයි ධර්මයමයි. ධර්මයම ඉස්මතු කරන්න ඕනේ. අපි එක එක්කෙනාගේ අවබෝධයක් කියප ඉස්මතු කරන්න ගියොත් හානි වෙන්නේ මොකේද? ධර්මයට හානි වෙන්නේ. දැන් මොකද හේතුව දැන් අපි ගත්තොත් කෙනෙක් කියනවා මට අවබෝධ වෙලා කියලා. අපිට මේක මනින්න මිම්මක් තියනවාද? මිම්මක් නැහැ. එක්ක අපිට තියෙන්නේ පිළිගන්න, එහෙම නැත්නම් තියෙන්නේ ප්‍රතික්ෂේප කරන්න. ඒතර පිළිගන්න ගියත් අමාරු වෙටෙන්න පුළුවන්. ප්‍රතික්ෂේප කළත් අමාරු වෙටෙන්න පුළුවන්. ඉතින් මේ නිසා නමුත් ධර්මයේ ඉස්මතු කළොත් එහෙම කාටවත් කිසිම ප්‍රශ්නයක් සිද්ධ වෙන්නේ නැහැ. මේක තමයි හරිදී. හරි දෙවෙන්න ඕනේ මොකද්ද? අපි එක එක්කිනාගේ තියෙනවා නම් ධර්මය ගැන පොඩ්ඩක් හරි අවබෝධයක් අපි හිතන්න ඕනේ මේක පුද්ගලික එකක්. පොදු දේ මොකද්ද? ධර්මය. එතකොට මේ ධර්මයේ ඉස්මතු කිරීම තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට අපි කවුරුත් කරන්නේ නැත මට ආදම් මට ආબોධලා තියෙන්නේ නැත්නම් මම මඟපල් ලැබලා තියෙන්නේ මම රහත් වෙලා තියෙන්නේ මගේ ළඟට එන්නේ මම ධර්මය අවබෝධ කරවන්නම් කියලා කියන්න ගත්තොත් එතන ඉස්මතු වෙන්නේ සක්කාදිට්ඨිය නිසා ධර්මයේ නෙවෙයි ඒ නිසා ඉස්මතු වෙන්න ඕනේ සක්කාය දිට්ඨිය නෙවෙයි. ඉස්මතු වෙන්න ඕනේ මොකද්ද? ධර්මයමයි. ධර්මයේ ඉස්මතු කරගන්න දැන් දැන් බලන්න මම පටිච්චසමුප්පාද ගැන ඔබට කියා දුන්නානේ. පටිච්චසමුප්පාදේ ඔබට තේරුණා නිකන් වැටහුණා වගේ ඒක ඉස්මතු කරන්න යන්න ඕනේ අපි ගත්තොත් ඔබ පටිච්චසමුප්පාද හොඳට මෙනෙහි කරනවා. මෙනෙහි කරද්දි මෙනෙහි කරද්දි ඔබට හොඳට ප්‍රකටව තේරුම් ගත්තා කියමු ඔබ. එතකොට ඔබට සතුටකට ඇති වුණා කියමු. දැන් ඔබට හිතුණාදීම නිකන් හිතට 아무තු සෑල්ලුවක් ආවා කියනවා. ඒකම තියාගන්න. ඒක අනිත්‍යයට හා මට මෙහෙම වුණා මට හිතෙන්නේ නම් අවබෝධයක් ආවා වගේ තමයි. එහෙම යන්න එපා. ඒක තමයි ඊළඟට ප්‍රශ්නේ වෙන්නේ. ඒතකොට ඉස්මතු කරගන්න ඕනේ මොකද්ද? ධර්මයේමයි. ධර්මයේමයි ඉස්මතු වෙන්න ඕනේ. බුද්ධ දේශනාවමයි ඉස්මතු වෙන්න ඕනේ. ඒ බුද්ධ දේශනාව ඉස්මතු වුණොත් නෝන තියෙන කෙනෙක් කවුරු හරි ආවෝද කරගන්න මහන්සි ගන්න. ඉතින් අපිට තේරෙන්නේ නැහැ ඒකට බාධා කොයි කොයි විදියට තියෙනවද කියලා. පැහැදිලිවම නම් මාර බලවේගයෙන් බාධා තියෙනවා. අසුර බලවේගයෙන් බාධා තියෙනවා. සංසාරේ මැරිලා පළච්චායගේ බාධා තියෙනවා. මොකද සමහර අය මැරිලා එනවා. පස්සෙන් පන්නන් එනවා අපිට හොයන්න බෑ. මේ වගේ සාමාන්‍යයෙන් අපි කාලා බීලා ඔය ජීවිතේ ගෙවනවනේ. එයා ළඟින් ඉන්නවා. ඒක හොයන්න බෑ. හොයන්න පුළුවන් වෙන්නේ අපි ධර්මාර්ගේ හැසිරෙන්න ගත්තාම තමයි. මොකද ඒ මොකද ඒ හේතුව. අපි හැසිරෙන්න ගන්නකොට අපේ ජීවිතය තුළ පිනක් රැස් පිනක් රැස් වෙනකට හරියට ළඟ ඉන්න බෑ. එතකොට එයා කරන්නේ මොකද්ද? වට්ටන එක. ඒ පින රැස් කරන්න නොදී අවුල් කරන ආයමත් පරණ තැනට දාන එක. ඊට පස්සේ යාට ආයෙ ළඟ ඉන්න පුළුවන්. ඒකයි වෙලා තියෙන්නේ. ඉතින් මේ නිසා අර හොඳට යහපත් ලෙස නුවණ කල්පනා කරලා අවබෝධයක් හිතට අරගෙන මේක කරන්න තියෙන්නේ. දැන් බලන්න ඔබට මතකද බලමු පටිච්චසමුපාදේ. පටිච්චසමුපාද කියන්නේ මම කියන්නම් පාළි එක ඔබ සිංහල එක කියන්න. අවිජ්ජාපච්චය සංඛාරා හරි මොකද්ද කිව්වේ? චතුරාර්ය සත්‍ය අවබෝධ නොවීම නිසා සංස්කාර හටගන්නවා. සංකාරපත්‍ය විඥාන. මේ හිතන්නේ ඒ අවිද්‍යා සහගත සංස්කාර හේතුවෙන් කියලා. ඒ අවිද්‍යාසහගත සංස්කාර හේතුවෙන් විඥානය හටගනී. කවර විඥානයක්ද? ඇසේ විඥානය, කනේ විඥානය, නාසයේ විඥානය, දේ විඥානය, කයේ විඥානය, මනසේ විඥානය. විඥානපච්ච නාම රූප. ඔකෙන් අවිද්‍යාසහගත විඥානය නිසා ඔව්. මෙහෙම මෙහෙම කියන්නේ. අවිජ්ජාසහගත ඇසී විඥානේනොත් නාම රූප හටගනී. අවිද්‍යාසහගත ඇසේ විඥාණයෙන් නාම රූප හටගනී. අවිද්‍යාසහගත කනේ විඥාණයෙන් නාම රූප හටගනී. අවිද්‍යාසහගත නාසයේ විඥාණයෙන් නාම රූප හටගනී. අවිද්‍යාසහගත දිවේ විඥාණයෙන් නාම රූප හටගනී. අවිජ්ජාසහගත කයේ විඥාණයෙන් නාම රූප හටගනී. අවිද්‍යාසහගත මනසේ විඥානේ නාම රූප අටගනයි. නාම රූපපත්‍ය සලායතන. දැන් දැන් නිකම් නාම රූප කියලා කියන්නේ. නාම රූප නිසා ඇසී පැවැත්ම ඇත. එහෙම හිතන්න. නාම රූප නිසා ඇස පවතී. එහෙම කියන්නේ. ඇස පවතී. නාම රූප නිසා කන පවතී. නාම රූප නිසා නාසය පවතී. නාම රූප නිසා දිව පවතී. නාම රූප නිසා කය පවතී. නාම රූප නිසා මනස පවතී. නාම රූප පත්‍යා සලායතන. ඊළඟට සලායතන පත්‍ය පස්සෝ. ඇස නිසා ඇසේ ස්පර්ශය ඇතිවේ. කන නිසා කනේ ස්පර්ශය ඇතිවේ. නාසය නිසා නාසයේ ස්පර්ශය ඇතිවේ. දිව නිසා දිවේ ස්පර්ශය ඇතිවේ. කය නිසා කයේ ස්පර්ශය ඇති වේ. මනස නිසා මනසේ ස්පර්ශය ඇති වේ. ඊළඟට ස්පර්ශය විස්තර කරගන්න. ඇසයි රූපයයි විඥානයයි එකතු වීම ඇසේ ස්පර්ශයයි. කනයි ශබ්දයයි විඥානයයි එකතු වීම කනේ ස්පර්ශයයි. නාසයයි ගඳ සුවඳයි විඥානය එකතු වීම නාසයේ ස්පර්ශයයි. දිවයි රසයයි විඥානය එකතු වීම දිවේ ස්පර්ශයයි. කයයි පහසයි විඥානය එකතු වීම කය ස්පර්ශයයි. මනසයි අරමුණුයි විඥානය එකතු වීම මනසේ ස්පර්ශය. එතකොට දැන් කියන්නේ බලන්න නෑ. කනේ ස්පර්ශ කියන්නේ මොකද්ද? කනයි ශබ්දය විඥානය එකතු. මනසේ ස්පර්ශය කියන්නේ මනසයි අරමුණ විඥානය මේ විදිහට හොඳට ඒක මතක තියාගන්න ඕනේ. මොකද මේ අපි ඉගෙන ගන්නේ විස්තර විග්‍රහ කර කර ඉගෙන ගන්න කාග දේශනාවද? බුදුරජාණන් වහන්සේගේ දේශනාව. ඊළඟට උන්වහන්සේ දේශනා කරේ පස්සපච්චයා වේදනා ඇසේ ස්පර්ශයෙන් සැප දුක් උපේක්ෂා විඳීම් හටගන්නේ කනේ ස්පර්ශයෙන් සැප දුක් උපේක්ෂා විඳීම් හටගන්නේ නාසයේ ස්පර්ශයෙන් සැප දුක් උපේක්ෂා බිඳීම් හටගනී. දිවේ ස්පර්ශයෙන් සැප දුක් උපේක්ෂා බිඳීම් හටගනී. කයේ ස්පර්ශයෙන් සැප දුක් උපේක්ෂා බිඳීම් හටගනී. මනසේ ස්පර්ශයෙන් සැප දුක් උපේක්ෂා විඳීම හටගන්නේ. එතකොට ස්පර්ශයෙන් තමයි විඳීම හට ගන්න. ඊළඟට මෙහෙම කියාගන්න එක ඔබට දැන් අපි මේ පාඩම් කර දැන් මේක පාඩම් කරගන්නේ අපි අවබෝධයක් ඇති වෙන්න ඇති වෙන්න සුදුසු ආකාරයටනේ එනිසා මෙන්න මෙහෙම කල්පනා කරොත් තණ්හාව ගැන මේ විදිහට හොඳ නේද ඇසේ ස්පර්ශයෙන් හටගන්නා වේදනා නිසා රූප තණ්හාව හටගන්නවා. ඇසේ ස්පර්ශයෙන් හටගන්නා වේදනාව නිසා රූප තණ්හාව හටගන්නවා. කනේ ස්පර්ශයෙන් හටගන්නා වේදනාව නිසා ශබ්ද තණ්හා හටගන්නවා. නාසය ස්පර්ශයෙන් හටගන්නා වේදනාව නිසා ගන්ධ තණ්හාව හටගන්නවා. දිවේ ස්පර්ශයෙන් හටගන්නා වේදනාව නිසා රස තණ්හාව හටගන්නවා. කය ස්පර්ශයෙන් හටගන්නා වේදනාව නිසා ඔව් ස්පර්ශ තණ්හාව හටගන්නවා. මනසේ ස්පර්ශයෙන් හටගන්නා වේදනාව නිසා අරමුණු තණ්හාව හටගන්නවා. එතකොට හරිනේ පැහැදිලිනේ එතකොට. දැන් තණ්හාව කියන එකට ඒ විදිහට මතක තබා ගත්තොත් අර තණ්හා විස්තරේ තේරෙනවා. මොකද මේ ස්පර්ශයෙන් හටගන්නා විඳීම නිසායි තණ්හාව හටගන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ වචනේ නිවැරදිව පාඩම් හිටියා වෙනවා. එතකොට මේකේ අවුලක් හටගන්නේ මතකයේ අවුලක් හටගන්නේත් නෑ වටහා ගන්න අවුලක් හටගන්නේත් නෑ පැහැදිලි. ඊළඟට තණ්හා පත්‍ය උපාදාන ඒක කොහොමද ගන්න එතකොට කියන්න බලන්න ඈ ඔව් රූප තණ්හාව නිසා සතර ආකාර උපාදාන හතරයිනේ රූප තණ්හාව නිසා සතර ආකාරයෙන් උපාදාන හටගන්නවා සබ්ද තණ්හාව නිසා සතර ආකාරයෙන් උපාදාන හටගන්නවා. ගන්ධ තණ්හාව නිසා සතර ආකාරයෙන් උපාදාන හටගන්නවා. රස තණ්හාව නිසා සතර ආකාරයෙන් උපාදාන හටගන්නවා. ඔව් පහස තණ්හාව නිසා සතර ආකාරයෙන් උපාදාන හටගන්නවා. අරමුණු තණ්හා නිසා සතර ආකාරයෙන් උපාදාන හටගන්න. දැන් උපාදාන තෝරගන්න. උපාදාන යනු කාමයන්ට සිරවීමයි. ඊළඟට දෘෂ්ටියට සිරවීමයි. අන්දානුකරණයෙන් ඇදහිීම් වලට සිරවීමයි. මම මාගේ මාගේ ආත්මය කියන මතයට සිරවීමයි. එතකොට මේක මේ තණ්හාව හටගන්නේ යම් තැනකද එතන හටගන්න පුළුවන් එකක්. ඊළඟට මොකද්ද? උපාදාන නිසා උපාදාන පත්‍ය භව. සතර ආකාර උපාදාන නිසා විපාක පිණිස කර්ම සකස් වේ. අන්න ඒකට දාගන්න භව තුනක් තියෙනවා දේශනාවේ. ඒ භව තුනම දාගන්න. මොනවද භව තුන? භව තුන කියන්නේ කාම භව, රූප භව. එතකොට සතර ආකාර උපාදාන නිසා කාම භවයේ විපාක පිණිස කර්ම සකස් වේ. රූප භවයේ විපාක පිණිස කර්ම සකස් වේ. අරූප භවයේ විපාක පිණිස කර්ම සකස් වේ. එතකොට දැන් ඔබ මතක තියාගන්න ඕනේ දැන් අපි මේ ගත කරන කාලේ මොන භවයේද? මේ කාම භව. භවපච්චය ජාති. භවය නිසා ඉපදීම සිදුවේ. කොහොමද උපදින්නේ? භවය නිසා අණ්ඩජ උපත සිදුවේ. අණ්ඩජ උපත කිව්වේ බිත්තරයක් ඇතුලේ උපදින්න සිදුවේ. භවය නිසා ජලාභුජ උපත සිදුවේ. ඒ කියන්නේ විපාක පිණිස කර්ම සකස් වීම නිසා බිත්තර ඇතුලේ උපදිනවා. විපාක පිණිස කර්ම සකස් වීම නිසා මව් කුසේ උපදින්න සිදුවේ. විපාක පිණිස කර්ම සකස් වීම නිසා තෙත් පරිසරයේ උපදින්න සිදුවේ. විපාක පිණිස කර්ම සකස් වීම නිසා ඕපාතික උපදින්න සිදුවේ. බුදු දේශනා කියන බුදුරජාණන් වහන්සේ කොච්චර අනුකම්පාවෙන් මේක තෝරා දෙන්න මහන්සි ගත්තද කියන්නේ ওই උපත ගැන විස්තර කරන සංයුක්ත නිකායේ තියෙනවා මහණෙනි මේ සමහර සත්වයන්ගේ උපදින ආකාර හරි පුදුමයි. සමහර සත්වයේ උපදින්නේ වැසිකිලි වලේ. වැසිකිලි වලේ ඉපදිලා වැසි අසූචියෙන් ඉපදිලා අසූචියම නාකි වෙලා අසූචිය මැරිලා යනවා කියනවා. සමහර සත්‍ය උපදින කුණු කාණුවේ කියනවා. කුණු කාණුවෙන් ඉපදිලා කුණු කාණුවෙම වයසට ගිහිල්ලා කුණු කාණුවෙම මැරිලා යනවා කියනවා. ඉතින් මේ නිසා මේ උන්වහන්සේ දැක්ක මේ සංසාරයේ එක එක ආත්ම බව ලබපු අය ඒ ඒ වගේ පහලට වැටෙනවා. ඊට පස්සේ දේශනා තියෙන කොහොමද? ඔන්න ඉපදීම දැන් ඔන්න හතර ආකාර කිව්වනේ. විපාක පිණිස කර්ම සකස් වීම නිසා ඔව් බිත්තරයක් ඇතුලේ ඉපදීම නම් වූ අණ්ඩජ උපත. ඊළඟට ඔව් විපාක පිණිස කර්ම සකස් වීම නිසා මව කුසක ඉපදීම සිදුවේ. මව කුසක උපදින කවුරු කවුරුද? මිනිස්සු උපදින මව කුසේ, තිරිසන් සතන් උපදින මව කුසේ. ඊළඟට විපාක පිණිස කර්ම සකස් වීම නිසා තෙත් පරිසේ උපදී. පණුව වගේ තෙත් පරිසරේ. ඊළඟට විපාක පිණිස කර්ම සකස් වීම නිසා ඕපපාතික උපදී. ඕපපාතික උපදින්නේ කවුද? ඔව් දෙවිවරු ප්‍රේතයෝ, නිරිසත්තු දේශනාවේ තියෙන ඇතම් විට මිනිසුන් කියලා. ඒ කියන්නේ සමහර විට මිනිස්සේ කලාතුරකින් ඉඳලා හිටලා ඕපාතික දැන් බුද්ධ කාලේ උපදිච්ච අම්බපාලි ඕපාතික උපත. ඒ වගේ. එතකොට ඉපදීම නිසා මුල් කොයි ආකාරයෙන් උපන්නත් ඉපදීම නිසා මොකද වෙන්නේ? ජරා, ජාතිපත්‍ය. ඒ කියන්නේ ඉපදීම නිසා. ජරා ජරා කියන්නේ ජරා උන්වහන්සේ විස්තර කරනවා ජරා ජරා ජීර්ණතා කණ්ඩිච්චං පාලිච්චං වනිත්ත චතා ආයනෝ සංහානි ඉන්ද්‍රියානම් පරිපාකෝ ඔන්න විස්තර කරනවා ජරා කිව්වහම මේ කෙස් පැහින්න ගන්නවා දත් වැටෙන්න ගන්නවා ඔව් අතපය දුර්වල වෙනවා හැම රැලි ගහින්න ගන්නවා ඊළඟට ඇස කන දිවකය මෝරන්න ගන්නවා. ඊළඟට ආයස ඉවර මේක තමයි ජරා. ඊළඟට දේශනාවේ තියෙනවා මරණ. මරණය කිව්වේ චුති චවනතා ભેදෝ ආන්තරදාන මච්චු මරණ කාලකිරියා සම්දානම් ભેදෝ කලේබරසනේ කීප. චුත වෙනවා. චුත වෙන බවක් ඇති. දැන් මේ මිනිස්යාට වෙන්නේ චුත වීම. දෙවිවරුන්ට වෙන්නේ අන්තරදාන. ඒ කිව්වේ අන්තරදාන නොපෙනී යනවා. ඒ නොපෙනී ගියා කියන්නේ චේතුන අර පතිපූජිකා කියන විස්තරය තියෙන්නේ. මල් කඩ කඩ හිටිය දිව්‍යාංගනාව චුත වුණා. චුත වෙලා සාත්වර උපන්නා. දැන් ඉපදිලා දැන් මෙයා විවාහත් වුණා. හැබැයි මෙයාට මේ පොඩි කාලෙම මතක් වුණා අනේ මම මේ දිව්‍ය ලෝකෙන් ආපු කෙනෙක් නේ කියලා ආයමත් යාගේ හිත පීටිය දිව්‍ය ලෝකෙ. දැන් මෙයා මෙයා දානශාලාවක් බාරව හැමදාම ලස්සනට දානමාන හදලා සංඝයාට උපස්ථාන කරලා කියන අනේ ස්වාමීනි මට මගේ සැමියා ළඟම උපදින්න ලැබේවා. එතකොට දැන් ස්වාමීන් වහන්සේලා හිතුවා එහෙනම් මෙයා මේ ස්වාමියාට දැන් මේ සැමියා කියලා කියන්නේ කවුරු ගැනද? දිවි ලෝක සැමියා ගැන. දැන් එතකොට ඒ ස්වාමීන් වහන්සේලා හිතුවේ මේ දැන් ඉන්න සැමියා ගැන කියන්නේ කියලා. දැන් ඉන්න සැමියා ගැන මොකක්වත් වැඩක් නැහැ. ඊට පස්සේ මොකද වුනේ? හදිසියෙම මෙයා මැරුණා. ඊට පස්සේ බුදුරජාන් වහන්සේකට භික්ෂුන් වහන්සේලා ගිහින් කිව්වා ස්වාමීනි මේ පතිපූජික ඒ පතිපූජික කියන්නේ ස්වාමියාට පුදන් සැමියා පුදන්නේ කියලා එයාට නමකුත් වැටුණා. ඊට පස්සේ කිව්වා ස්වාමීනි පතිපූජිකා නැති වෙලා දැන් යා ස්වාමියාලුනේ පතපති හිටියා දැන් නෑ ඒ පතපති හම්බ වුණා කියලා. නෑ ස්වාමිනේ යා ස්වාමියා තාම ඉන්නවා කියලා. නෑ මේ ස්වාමියා නෙමෙයි ඈ. පැත්‍රියේ මේ ස්වාමියා නෙමෙයි කිව්වා. කලින් දිව්‍ය ලෝකේ ස්වාමියා. ආයෙ එතනම උපන්න. එතන උපන්න දැන් දැන් උදේ මල් නෙලනල හිටියේ. තාම මල් නෙලනවා. ඒ දිව්‍ය ලෝකේ දවස කාර්යස අවුරුදු 100ක්. එතකොට පතිපූජිකාව ඉඳලා තියෙන්නේ අවුරුදු 50යි. අවුරුදු 50න් මැරිලා යනවා. එතකොට මේ ඒ ස්වාමියාන කොහා උදේ හිටියේ නෑනේ. නෑ මම මනුස්ස ලෝකෙ ගියේ කියලා. ආ මනුස්ස ලෝකෙ ගියා. ඉතින් මොකද කළේ කියලා නෝ මං එහෙ බැන්දා. ඉතින් දරුවෝ හත දෙනෙකුත් හම්බ වුණා කිව්වා. කොච්චර කණටියද කියලා අවුරුදු 50 කිව්වා. ආ එතකොට අවුරුදු 50 ගියා මලා ඔව් මලා කිව්වා. අනේ එහෙනම් මිනිස්සු හරි කලබලෙට පින් කරන නැති නේද කියලා ඇහුවා. අනේ නෑ කිව්වා මිනිස්සු හිතන් ඉන්නේ මැරෙන්නේ නෑ කියලා. එහෙනම් මේ කාලේ මිනිස්සු හිතන් ඉඳලා තියෙන්නේ මැරෙන්නේ නෑ කියලා. දැන් එක්කෙනෙක්වත් නෑ. ඒ කාලේ කිව්ව එක්කෙනෙක්වත් නෑ. දැන් බලන්න හිතලා දැන් මේ තම අවුරුදු 100කින් මෙතනින් අපි එක්කෙනෙක්වත් ඉන්නවද? 100ක් කියන්නේ නෑනේ. තව අවුරුදු 50ක් යනකට මම හිතන්නේ මෙතන ආයෙකින් 100ට කීයක්වත් 100ට 5ක්වත් ඉතුරුයි කියලා මම හිතන්නේ. තවරුදු 50ට. ඒ තරම්ම අපේ ජීවිතයේ ආවිස අඩුයි. ඒ නිසා අපි දන්නේ මොන මොන දේවල් වලින් මිනිස්යාට මැරෙනවා කියලා. එතකොට බලන්න ඉපදීම නිසා ජරාවටපත් වීම මරණයටපත් වීම ඊළඟට සෝක සෝකේ හරි ලස්සන විස්තර කරනවා අඤ්‍යතරඤ්‍ය තරේන වසනේන සමන්නාගතස්ස අඤ්‍යතරඤ්‍ය තරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස සෝකෝ සෝචන සෝචිතත්තං අන්තෝ සෝකෝ අන්තෝ පරිසෝකෝ එක එක කරුණු නිසා ව්‍යසනයටපත් වීමෙන් දුකටපත් වීමෙන් දුක්සාගත දේවල් විඳවන්න සිද්ධ වීමෙන් ඇතිවෙන යම් ශෝකයක් ඇද්ද? අන්තෝ ශෝකෝ අන්තෝ පරිශෝකෝ. ඇතුළාන්ත ශෝකයක් ඇද්ද? ඇතුළ වෙලාගත් ශෝකයක් ඇද්ද? දැන් සමහර අයගේ ශෝක තියෙනවා පිටට හොයාගන්න බෑ. පිටට පේන්නේ ඇතුළ හිත වෙලාගෙන තමයි මේ ශෝකේ තියෙන්නේ. ඒ ඉපදීම නිසා මේ මේ කෙනාට මේක සිද්ධ වෙන්නේ. ඊළඟට තියෙනවා අන්තරණ තරයේන වෙසේන සමන්නාගතස්ස අඤ්‍යතරඤ්‍ය තරේන දුක්ඛ ධම්මේන පුට්ටස්ස පරිදේවන ආදේවන පරිදේවන ආදේවිතත්තං පරිදේවිතත්තං නම් ගොත් කිය කියා හඬනවා Tamanට ලැබිච්ච උදව් උපකාර කිය කියා හඬනවා සමහරට අඬන උදව් උපකාර කරගන්න බැරි වුණා කියලා මම දන්න සමහර අවස්ථාවල සමහර අම්මලා නැති වුණාම දරුවෝ අඬනවා මම ඒක දරුවෙක් අඬනවා අහන් හිටියේ ඒ දරුවා කිව්වා අනේ මට බත් කටක් කවා ගන්න බැරි වුණා අම්මට බක්කට කාගෙන බැරුණා කියලා වැළපුණා. එතකොට ඒ කියන්නේ යාගේ අර හිතේ ඇති වෙච්ච දේ කියාගත්ත හැටි. සමහර දරුවෝ නැති වුණාට පස්සේ දෙමව්පිය වැළපෙන විදිහ අපිට උනත් උහුල ගන්න අමාරුයි. සමහර තරුණ අම්මලා ඉඳිදී තරුණ ස්වාමීවරු මැරෙනවා. සමහරට කිරි දරුවෝ වඩාගෙන සමහර අම්මලා ඉන්නවා අපිට හිතා ගන්න බැහැ අපිටත් උහුල ගන්න අමාරුයි දැක්කහම සමහර බබා හම්බ වෙන්නේ ඉන්නවා. තා පොඩි දරුවෝ ඉන්නවා. ස්වාමියා මැරෙනවා. එතකොට මේ අම්මා උහු මේ මේ තමන්ගේ ශරීර සෞඛ්‍ය ගැන කල්පනා කරන්නේ නැතුව වැළපෙන ආකාරයේ අපිට උනත් අහගෙන ඉන්න අමාරුයි. එදින මේ විදිහට ඒගොල්ලන්ගේ දුක වේදනාවලට මුණ දෙන්නේ ඉපදෙන නිසා. නමුත් අපි කාටවත් ඒක මතක් වෙන්නේ නැහැ. අපිට දැන් අපි ගත්තොත් ඔන්න සුනාමියෙන් මැරුණා. ලොකෝ පිරිසක් මැරුණානේ. මැරුණට පස්සේ මගෙන් සමහරව ඇවිල්ලා ඇහුවා මේ මොකද මේගොල්ලෝ මැරුණේ කර්මයක්ද? මං කොනේ ඉපදින්න නිසා. ඒ ඉපදුන නිසා මරුණා කියන කාරණේ ඔලුවට යන්නේ නැහැ මේ මොකද්ද මේ කරුවේද කියලා අහනවා. ඒ මරුණේ කරුවේ නිසා නෙමෙයි මරුණේ ඉපදීම තියෙන තාකල් අපිට මේ ප්‍රශ්නෙන් බේරෙන්න පිළිවෙලක් නැහැ. ඕනම විදියකට කෙනෙක් මැරෙන්න පුළුවන්. ඕනම විදියකට කෙනෙක් උපදින්නත් පුළුවන්. ඒ කියන්නේ මේ පටිච්චසමුප්පාද හැදෙනකම්ම මේක ඉවරය ඉවරයක් නැහැ. ඉතින් මේ නිසා මේ පරිදේව ඊළඟ කායික දුක් කායික දුක් විඳින විඳිල්ල නම් සමහර අයට තියෙනවා කායික දුක් විඳින්න දැන් බුදුරජාන් වහන්සේ කල නිරෝගී සප අතුරින් අග්‍ර කවුද බක්කල බක්කොල මහරහතන් වහන්සේ. දැන් බලන්න ඉතින් ඉපදුනේ පුදුම ඉපදීමක් නේ. දැන් ඉපදෙලා පුංචි පුංචි සඳ ඉපදුනානේ. ඉපදෙලා මොකද වුනේ? ඔව් ගඟේ නාවන්න ගියාම ගඟට ගිලුණානේ පොඩි ළමයා. මාළුවෙක් ගිල්ලා. මාළුව ගිල්ලට පස්සේ මොකද වුනේ? මේ ළමයා මැරෙන්නේ නැතුව මාළුවා මේ මාළුවගේ කුසේ හිටියනේ. ඉතින් හරිය පුදුමයි ගංගානංගගේ එච්චර විශාල මාළු හිටියා කිව්වා. ගියාගේ මොකක් හරි පිනකට තමයි. ඉතින් බේරුණා. බේරුණාට පස්සේ මේ නඩු කිව්වනේ ඒ ළමයා වෙනම හදාගත්තේ මාළුවගේ පවුලේ කට්ටිය. ඒ මාළුව බේරගෙන ඒ සිටු කුමාරි තමයි මාළුව ගත්තේ. මාළුව අරගත්තාම මේ ඒ සිටු කුමාරි කිව්වා මේ මාළුවාගේ බඩේ මොකක් හරි තියෙනවා ඒක මට අයිති කියලා. එතකොට මේ මාළුවාගේ බඩ පැලුවාම ළමෙක් ඉන්නවා. ළමෙ මෙල්ල නැහැ. ඊට පස්සේ මේ ළමයා බේරගෙන හැදුවට පස්සේ දැන් අරගොල්ල ළමයා හොයනවා හැමතැනම වතුර දාලා පීනුම් කාරු දාලා හොයනවා ආරෙන් තුන ළමෙක් ඉන්නවා කියලා නඩු දැම්මා. නඩු දැම්මට පස්සේ උසාවියේ නියම කළා පවුල් දෙකටම මේ ළමයා ආйти කියලා. පවුල් දෙකම මේ ළමයා නඩත්තු කරන්න කියලා කුල දෙකෙන් නඩත්තු කරන නිසා බක් කුල කියනවා. එතකොට උන්වහන්සේ පැවිදි වුණා පැවිදි වෙලා අවුරුදු 160ක් හිටියා. උන්වහන්සේගේ ජීවිතේ තියෙන එකම දවසක් කිඹුමක් ගියා කියලා. අසනීප මොකුත් නැහැ. එකම දවසක් කිඹුමක් ගිහිල්ලා තියෙනවා අවුරුදු 160ට. ඕන්න දැන් අපි හිටි. නේ? ඒ මොකක්ද ඒ වින්දේ? වෙන විපාකයක්. නමුත් ඒ කලාතුරකින් නමුත් බොහෝ දෙනෙකුට මේ ඒ කියන්නේ ඒක ඒක මේ ඒක ඉතින් ගිනස් පොතකට ගියොත් එච්චරයිමනේ. වෙන කිසිම දෙයක් වෙන කවුරුවත් නෑ එහෙම. නමුත් සාමාන්‍ය පොදු අයට එහෙම නෑ. හරියට විපාක කායික දුක් අසාතන අපි ගත්තොත් දත් එක්කම හැදුනහම දත් එක්කම හැදිච්ච අය නැති කෙනෙක් ඉන්නවද? දත් එක්කම හැදලා විඳින විඳවිල්ල නම් හොඳටම ඇති කියලා හිතෙනවා. දත් එක්කම හැදලා ඉඳන විඳවිල්ල ඊළඟට අතපය කැඩිලා, කොන්දේ අමාරු හැදිලා, බඩේ අමාරු හැදිලා, පිළිකා රෝගවලින් විඳින විඳවිල්ල. මේ විඳින්නේදී මේ ධර්මයේ සීකරීමේ තියෙන වාසිය තමයි අපිට ඉවසන්න ලැබීම. මොකද ධර්මයේ සීකර ගන්න බැරි වුණොත් යා මොකද කරන්නේ? කේන්ති ගන්නවා. එක්ක කෑ ගන්නවා. එක්ක කේන්ති යනකට කරන්නේ එක්ක බයිනවා. ධර්මයේ සීකරන්න පුළුවන් වුණොත් විතරයි එයාට ඉවස ගන්න පුළුවන්. දැන් නැත්නම් සමහර අය ඉන්නවා දැන් ඔය සමහර අයට සාතු කරන්න අමාරු වෙන්නේ. අසනීප වෙච්ච අයට මොකද හේතුව? කේන්තියම. ඒ කේන්තියන එයාගේ ඇඟේ වේදනාවට. ඇඟේ වේදනාවට කේන්ති ගියාම එයා මොකද කරන්නේ? බයිනවා. එතකොට අපිට අර ඉවසන්න පුළුවන් කමක් බුදුරජාණන් වහන්සේ ඉවසීම කොහොමද පෙන්වන්නේ? කමෝති සීතං මුන්නං और जिगच्चा पिपासा शीतम मुन्नम जिगच्चा पिपासा दुरत्तानं दुर्गतानं वचनपतानं खमो होती පාන හරණානම් ශාරීරිකානම් දුක්ඛානම් කමෝ හෝති විස්තර කරන්නේ කොහොමද සීතල එනවා එතකොට එයා ඉවසන්න ඉවසන්න වෙනවා නේ සමහර අවස්ථාවල ඉවසන්න වෙනවා දැන් මොන සුවමාවතී වැස්සා ඉවසන්න ඕනේ නැද්ද ඉවසන්න වුණා. දැන් අයි දුවන්න තැන නෑ. ඇයි අලි 150 පිටිපස්සේ වට කරලා හිටියේ. දුවන්න තැන නෑ. කවුරුත් දන්නේ නෑනේ 150ක් වට කරලා හිටියේ. අලි 150ක රැලක් ඇවිල්ලා. ඊළඟට අපි දන්නේ කොච්චර පට්ටයෝ ගෝනුස්සු නයි පොළොංගු මාපිල්ලු කොච්චර හිටියද කියලා අපි දන්නවද? කවුරුත් ඒගොල්ලෝ කවුරුත් මිනිස්යන්ට දෂ්ට කළේ මම දෙවිවරුන්ගෙන් ඉල්ලා හිටියා මේ කාටවත් අනතුරක් සිද්ධ වෙන්න එපා ආරක්ෂා කරලා දෙන්න සත්තු කියලා. මාර බලයෙන් තමයි වැස්සේ ඒ වැස්සේ අනතුරු කරන්න නෙමෙයි ශ්‍රද්ධාව නැති කරන්න. හිතවල් කරන්න ඒ වැස්ස දුන්නේ. ඉතින් බොහෝ දෙනෙකුගේ හිත අවුල් වුණා. ඉතින් මේ සතෙකුගෙන් කරදරන්නේ දැන් අර කැලේ අතරමංගල හිටිය ආච්චි කෙනෙක් සතියක් ඉඳලා වතුර බිමේ ඉඳලා ළඟින් අල්ලි ගිහිල්ලා බලන්න මේ දේවානුභාවය බඩගින්නක් නෑ කලන්ත ගතියක් නෑ මහන්සියක් නෑ ඒ ආච්චි කියනවා බුදු රැස් දැකපු එකම ඇති කියලා දැන් ඊට පස්සේ දෙකට බුදු රැස් විහිදෙන්න ගත්තානේ 9 වෙනිදා විහිදුනා 10 වෙනිදා විහිදුනා දෙකටම බුදු රැස් විහිදෙන්න ගත්තා එදා බුදු රැස් විහිදලා තියෙනවා පූජා පිළිපැත්තෙන් අනිත් පැත්තට ඒ නිසා මේ මේ ඒ සත්තුන්ගෙන් එහෙම ඒ කරදරයක් වුණේ නැත්තේ ඒකයි. ඒක හරිය පුදුමයි මේ එහෙම විශාල පිරිසකට බේරෙන්න ලැබීම. කිසිම කරදරයක් නෙවෙයි. නමුත් අපිට සිද්ධ වෙනවා පින්වත් නිවසන්න. ඉතින් දා සමහරුන්ට බැරි වුණා බඩගින්න නිවසන්න බැරි වුණා. මොකද හේතුව අපි දන්සල් ගොඩාක් දන්සල් තිබුණා. වතුර ටැප් ලයින් 400ක් තිබ්බා. ටැප් 400ක් දාලා තිබ්බා. টয়ලට් 250ක් තිබ්බා. නමුත් සෙනග වැඩි නිසා දැන් දන්සල් පැත්තේ මිනිස්සු දාහනේ හරි ගස්සන් බලන් ඉන්නවා. නෙස්කැපි හදාගෙන බලන් ඉන්න ඒ වටි පිටාන කට්ටිය විතරක් ඒක දන්සල් වැඳගත්තා. නමුත් එන්න බෑ සෙනග පීරගෙන. ඇයි අතරමං වෙයි කියලා එහෙම බය. එහෙන් අතරමං වෙනවා. මුකුත් කර කියා ගන්න බෑ. ඒකයි උනේ. ඒ එතකොට කෙනෙකුට සිද්ධ වෙනවා මොකද්ද? පිපාසයෙන් බඩගින්න සීතල රස්නේ දැන් මම නම් හිතනවා එක පැත්තකින් මේ වැස්ස අපිට ආශිර්වාදයක් කියලා ඒ වැස්ස නොතිබෙන්න නිදා ගන්න ඔක්කොම. අයි හොඳට හරි බරි ගිහිල්ලා ඉතිරියදී එලාගෙන හැඩට හිටියා. දැන් අපි මේ කවි කියන එකට බොහොම තාලයට පැද්දුනා නම් සමහරවිට නිින්ද යන තිබ්බනේ. අර වැස්ස නිසා මොකවත් නැහැ. කෙත්ත බාරිත වෙලා ඔන්න හිටගත්තා. අර මඩේ ඉන්නවා එහෙට මෙන්න කකුලක් දාන දෙන මඩ හොඳට හැරගෙන හිටියා. එතකොට ඒකත් කෙනෙකුට වාසියක් වුණේ නැද්ද? මට නම් වාසියක් වෙනවා. මට නිදිමත ආවනේ. නැත්තම් මට සාමාන්‍ය නිදිමත එනවා. මට රෑ 12 පයින්කට හරි අමාරු. එදා ඊට පස්සේ නිදිමත පාන්දරත් මට නිදිමත තිබුණේ නැහැ. මොකද්ද වාසනාවකට මහන්සියක් තිබුණේ නැහැ. ඉතින් ඒ නිසා මේ මේ ඉවසන්න අපිට සිද්ධ වෙනවා. ඉතින් එහෙම ඉවසගෙන හිටපු අය අර වාහන ට්‍රැෆික් එක ආපු ගමන් ඉවසියම සමහරුන්ගේ නම් ඉවසීම තිබුණා. හැමෝටම නැතුනේ නෑ. ධර්මයේ සීකර කර ඉවසපු අය ඉවසපු අය කොච්චරක් හිටියා. ඊළඟට සමහර අම්මලට දැන් අර එන්න බැරුව හිටියන ඉර වෙලා වාහනවල රත ගාන වල ඉර වෙලා හිටිය අම්මලා. ඒගොල්ලන්ට අපි පුළුවන් තරම් දැනුම් දුන්නා බිස්කට් මොනවා හරි අරන් එන්න. පත්තරවල අපි ඒව දැම්මා. වතුර ගේන්න. සමහර වතුර ගෙනාවේ නැහැ. බිස්කට් එකක්වත් අරන් ආවේ නැහැ. ගේන්න එපා මේ වනාන්තරේ යනකොට. අහල පහල කඩයක් නැහැ කියලා හොඳටම දන්නවා. අපි අපි දැනුම් දීලා තිබ්බ හැමතැනම මේ සෝමාවතිය කියන්නේ මහා මෝකලාණ කියලා. කැලෑව කියලා. කැලෑව මැද්දේ මේ අබේ භූමිය. අබේ භූමිය මැද්දේ. ඉතින් ඒ නිසා ඒ වතුරවත් ගෙනල්ලා නැහැ. මේ වාහනේ 25 30 ඇවිල්ලා වතුර ටිකක් තියාගන්න. තියාගන්න බෑ වතුර ටික. විස්කෝතුවක් තියාගන්න ඕනේ. හැබැයි සමහර අයට එහෙම තිබුණා. ඊට පස්සේ අපි සමහර අම්මලාගෙන් එවන් පස්සේ වාහන වල තිබිච්ච විස්කෝතු සමහර අම්මලා විස්කෝතු පැකට් එක දෙකට කඩලා භාගයක් තියාගෙන භාගෙ දුන්න අපිට අනේ ස්වාමීන් වහන්සේ මේක කාට හරි දෙන්න කියලා. එහෙමත් බෙදුවා. ඊට පස්සේ වතුර අපිට ගොඩක් හම්බ වුණා. ඒ තිබිච්ච වතුර අපි ඔක්කොම බෙදුවා. මුලින් ගියපු අයට වතුර එහෙම හම්බුන්නේ නමුත් ඉතින් අපි කොහොමද දන්නේ අපිට පිපාසෙ මැරෙන්න වෙයිද? බඩගින්න මැරෙන්න වෙයිද? දැන් බලන්න මේ වතුර ගිලින මැරෙන්නේ දැන් 19යි මාරට අද මම ඒක රෝත් යවුවා. මරණ 19යි මේ ගම් වතුරට. අපි කොහොමද දන්නේ වතුර ලේස්වල වැටුණාට පස්සේ වතුර මැරෙන්න වෙන්නේ? මේ නිසා අර ඉවසීම කියන එක පුරුදු වෙලා නොතිබුණොත් මොකද වෙන්නේ? මම පසුගිය දවස්වල ඇහුවා මේ මක්කම වන්දනාව යන අයගේ මේ පටි වගේක් යනවා YouTube වල. ඒකේ මක්කන මක්කම වන්දනාව යන්නේ මිනිස්සු මේ අපි සිරිපාද ගියා වගේ ඉස්සර. ඉඩකනම් දීපල ඔක්කොම ලියලා තමයි යන්නේ. ඉතින් මක්කම වන්දනාව කියලා එක නෝන්ලාගෙන් අහනවා ඔබට මොකද්ද මේ වන්දනා ගමන පුරුදු කරන්න තියෙන්නේ කියලා. අපි මේක පුරුදු කරන්න ඉවසීමමයි කියනවා. අපි ඉවසීම පුරුදු කරන්න කියනවා. ඉතින් මම දැක්ක සෝමාවතී වන්දනාවේ ගියපු අය ඉවසීම කියන එක අහලවත් නැහැ. ඒ ඉවසීම කියන එක බෞද්ධයන්ට බුද්ධ බුදුරජාණන් වහන්සේ මෙච්චර ඉවසීම තෝරලා තියෙනවා. සීතල, රස්නේ, පිපාසේ, බඩගින්න ඉවසන්න වෙනවා කියලා. එතකොට අපි අපි ගන්න සමහරට අපි දන්නේ පිපාසින් ඉන්න වෙලාවක අපිට මැරෙන්න තියෙන්නේ. දැන් උතුර අපි වතුර ටිකකට ආසාවෙන් මැරුණා. සුගතිය යන්න තියෙන අවස්ථාව ඒකෙන් නැති වෙන්නේ නැද්ද? නැති වෙනවනේ. නමුත් අපි ඉවසන්න පුරුදු වුණොත් ඒ වෙලාවේ කුසල් සිතක් උපදවා ගන්න බැරිද? අන්න කුසල් සිතක් උපදවා ගන්න ලොකු බාධාවක් ඉවසන්න බැරි කම. ඒ නිසා මේ ඉවසීම කියන එක අපේ ජීවිතවලට ඊළඟට දුරුත්තානම් දුරුගතානම් වචනපතානම් කමෝ හෝති. නපුරු ලෙස දුෂ්ට ලෙස ඇහෙන නිന്ദා අපහස ඉවසන්න පුළුවන් වෙන්න ඕන කියනවා. මේ ඉවසීම කියන එක හරිය උපකාරයි. ඊළඟට තියෙනවා මේ ප්‍රාණය නැති කරන ධර්මයේ කටුක වේදනාවල් අපිට විඳින්න සිද්ධ වෙනවා. ඉවසන්න වෙනවා කියන එතකොට. ඇයි මේ ගුරු කෙනෙක් මෙහෙම දේශනා කරන්නේ? ඒ උන්වහන්සේ දන්නවා ඒ වෙලාවට ඉවස ගන්න බැරි වුණොත් අකුසල් වැඩෙන්නේ ඒ වෙලාව හේතු වෙන්න පුළුවන්. ඒ නිසා තමයි ඉවසන්න ඕනේ. ඉතින් මේ වන්දනා ගමනක් ගිහිල්ලා මේ පෑඩ් දෙකක් තුනක් ට්‍රැෆික් එකේ ඉවසන්න බැරි જાතියක් එක්ක වන්දනා ගමන යන්න නරකයි. මම නම් වන්දනාව ගමන වල දැන් බය ඒක. ඇයි කොහොමද ලොකු පූජාවක් ලෑස්ති කරන්න බෑ. ඉවසන්න බැරි අය නේ අවු ඉවසන්න බෑ. වැස්ස ඉවසන්න බෑ. පිපාස ඉවසන්න බෑ. ඉතින් කොහොමද අපි ගුණධර්මයක් දිනු කරගන්නේ? ඉතින් මේ එතකොට මේකෙන් අපි තේරුම් ගන්නේ මොකද්ද? අර මක්කම යන මිනිස්යා තුල තියෙන ගුණේ අපි දිනු කරගන්න ඕන අපිට මේ සිද්ධවීම් හොඳට මොකද එහි ප්‍රශ්නේ හරිය රස්නේ. බය තියෙන්නේ ඒක නෙමෙයි. හැමතැනම ප්‍රශ්නේ තියෙනවා හැමතැනම හත් ගහලා තියෙනවා ඒ මක්කම එකන් එකින් එක එකින් එක ඔක්කොම හේතු කරලා හත් ගහලා තියෙනවා හත් ගහලා තියෙනවා සාමාන්‍යයෙන් ඒකෙත් ලක්ෂ 20ක් එනවනේ අවුරුද්දකට ලක්ෂ 20ක් යනවා එතකොට මේ හැමතැනම ඒගොල්ලෝ ගෑස් බට හයි කරලා තියෙනවා. ගෑස් කුකර් තියාගෙන ආහාර පාන පිස ගන්න. සමහර අවස්ථාවලදී ගිනි හට ගන්නවා. එකපාර 100 200 මැරෙනවා. ඊට පස්සේ මේකට බේරෙන්න දුවනවා. පෑගිලා මැරෙනවා. නමුත් ඊළඟ වරුද්දේ තායත් මක්කම මක්කම යනවා. ඉතින් මේ දැන් මේකේ වෙලා තියෙන එක මේකෙදි ඒ මිනිස්සු කවදාවත් ඒකෙදි අපහාස කරන්නේ නැහැ. අනික දැන් මැරුණෙත් මේ වයස 72ක එක්කෙනෙකුයි වයස තවත් 70 ගානක එක්කෙනෙකුයි දෙන්නම heart patient ලා දෙන්නේ බෙහෙත් ගන්න දෙන්නේ බෙහෙත් අරන් ඇවිල්ලා නැහැ. ඔව් බෙහෙත් අරන් ඇවිල්ලා එක්කෙනෙක් අර වාහනයක නගින්න ගිහිල්ලා වැටිලා මැරිලා තුනේ. ඉතින් මේක කොහෙත් සිද්ධ වෙන දේවල් නේද? ඒගොල්ලෝ මේ හිටියා සිද්ධ වෙනවා වාහනේ නගින්න ගිහිල්ලා වැටිලා මැරෙනවා. දැන් අම්මලා පොඩි ළමයි අරන් ආවා. කිරි දරුවෝ වඩාගෙන ආවා. බබාලා හම් වෙන්නේ අම්මලා ආවා. කවුරුවත් තෙරපීම නිසා කියලා රෝහල්ගත කළා. නෑ ළමයින්ට පාඩම් නමුත් මාධ්‍යෙන් හොඳටම බැන්න තෙරපි ළමලා කියලා. මේ බොරු. ඉතින් ඒ නිසා මේ අපහාස කළේ බුදුරජාණන් වහන්සේටයි. ඒ නිසා තමයි මේ දේවකෝපේ හටගත්තේ. ඒ නිසා මේ පින්වත් අපි හොඳට තේරුම් ගන්න ඕනේ මේ ධර්ම මාර්ගයේදී අපිට හරියට උපකාරී වෙන දෙයක් තමයි ඉවසීම. ඉවසීම කියන එක නැත්තම් මුකුත්ම කරන්න බෑ. පැවිදි ජීවිතයේ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කළා පැවිදි ජීවිතයේ සම්බන්ධයෙන් ප්‍රධානම දේ තමයි ඉවසීම. කාන්ති පරම තපෝ තිතික්කා මේ පැවිදි ජීවිතයේ පළවෙනිම දේ කියලා කියන්නේ ඉවසීමයි. ඉවසීම තුල තමයි අපිට හැම ගුණයක්ම දිනු කරගන්න අවස්ථාව සලසා ගන්න තියෙන්නේ. ඉතින් මේ නිසා මේ සෝමවති ගීපයන් ආයගෙනුත් ඉවසීම පුරුදු කරපු අය උඩාක් හිටියා. විශේෂයෙන්ම ඉවසුවා තරුණ දරුවන්. මේ ඉවස ගන්න බැරුණේ මේ වයසට පරච්ච අය. ඊළඟට මේ බස් ඩ්‍රයිවර්ලගේ කෑ ගැහිල්ල. තරුණ දරුවන්ගේ ඉවසීම නම් මං ඉතාම ආදරෙන් සිහි කරනවා. තරුණ දූල පුතාලා මං හිතන්නේ තරුණ ළමයි එක 2000ක් විතර කැප වෙලා වැඩ කළා. බුද්ධම විදිහට ඉවසුවා. මඩ නාගෙන ඒ ඒ මේවාලින් අර වාහන එරිලා තිබිච්ච වාහන ඔක්කොම අදින්න උදව් කළයි. ඒ මේ පාර තනකොළ කැලේනේ අපි සුද්ධ කරලා ගත්තේ. ඒතර වතුර පොඩ්ඩක් වැටුණත් අර රොම් මඩනේ තියෙන්නේ. රොම් මඩ එරිනවා. ඊට පස්සේ වාහනෙන් ගත්තා. ඒ ළමයි වතුර බෝතල් කරේ කරේ තියන් කිලෝමීටර් 4 5 ගියා මේ වාහන ඉන්නයට වතුර බෙදන්න. දූල පුතාලා පුදුම විදිහට මහන්සි වුණා. ඉවසවා කියන්නේ වැස්ස පින්න පිපාස බඩගින්න ඔක්කොම ඉවසා ඒ ළමයි. සමහර අවස්ථාවල මේ මල් හදන ළමයි ඊළඟට මේ පේරාදෙණි වෛද්‍ය ශිෂ්‍යයෝ ආවා 300ක්. ආවා මේ මේ ප්‍රථමාධාර වලට මේ මිනිස්සු දන්නේ මෙයා මොකක්ද? එතකොට ඒගොල්ලන්ට කෑම දෙන්න මේ ලෑස්ති කරලා තිබුණා. දැන් උදේ කෑම දෙන්න යනකොට කෑම ඉවරයි. කෑම ඉවර කළා එතනින් එව්වා. දැන් ඔන්න උදේ බඩ ගෙන්නේ. ඕන දවල්ට කෑම දෙන්න කියලා යගොන් පස්සේ දවල්ුත් කියනවා දැන් ඉවරයි කියලා. පොඩ්ඩක් ඉන්නකෝ ආයෙ ඉවරයි කිව්වා. ඊට පස්සේ ආයේ අපේ ස්වාමීන් වහන්සේලා කෑ ගහලා ඒ ළමයින්ට දුන්න කෑම ටික දීලා කිව්වා අනේ දරුවෝ ඉවර වෙලා කෑම අර දන්සල් වල පටන් ගන්නකම් ඉන්න පොඩ්ඩක් කියලා ඒ සෙනගෙන්න පටන් ගත්තා එතකොට. ඒ ළමයින්ට කිව්වා ඕගොල්ලෝ මේක බෙදාගෙන කන්න කියලා. සමහරට එක බත් පැකට් එක ළමයි තුන් දිනා බත් කට කට කාලා වතුර බීලා එදා දවසේ ඒ ළමයි මහන්සි වුණා මල් හැදුවා වැඩ කළා ඒ හැමදේම කළා. මේ වාහනෙන් යන අම්මලාට අර පොඩි විස ගන්න බැරුව ගියා. දැන් මේ ශ්‍රද්ධාවේ වෙනස නේද? ශ්‍රද්ධාවේ වෙනස නේද? ඒ නිසා ඒ තරුණ දූලපුතාලා පුදුම විදියට මහන්සි වුණා. නමුත් ඒක පුවත්පත්කාරයේ ටීවී ටීවී වල එක මාධ්‍යකාරයෙක් දැක්කද මේවා? කවුරුවත් දැක්කේ නැහැ. මේ කැප වුණේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න. ඒක දැක්කේ නැහැ. ස්වාමීන් වහන්සේලා කැපවෙච්ච කැපවීම එක පන්තරයකින් දැක්කේ නැහැ. එක මාධ්‍ය වේදිකක් දැක්කේ නැහැ. එක මේ මේ මේ ටීවී channel එකක් දැක්කේ නැහැ. පුදුම විදිහට ස්වාමීන් වහන්සේලා දැන් සෝමවතී පින්කම් වෙනුවෙන් මහසුනේ 22 වෙනිදා ඉඳලා 22 වෙනිදා ඉඳලා 1000ක් සෝමවතී ගා තරුණ තරුණ පුතාලයි ස්වාමීන් වහන්සේලාත් සමග 1000ක් හිටියා. හැමදේම 1000ක මේ මේ මේ අපි දාහන ලෑස්ති කරලා තිබ්බ 22 22 වෙනිදා දහස් දිනකට. 1000ක් නැවතිලා ඉන්න 1000කට වෙනවා. ඇයි බිම හදනවා සුද්ධ පවිත්‍ර කරනවා වැලිගෙනක් දානවා අර මල් පෝච්චි 50ක් හදලා තියෙනවා ඒව සරසනවා සරසන මේකට 22 වෙනිදා ඉඳලා 1000 ගාන සෙනග හිටිය නැවතිලා. ඔබ කවුරුත් දන්නවද මේක? දන්න ටික දෙනෙක් කියනවා. දිනපතා 1000කට දුන්න කෑම එතන 22 23 24 25 26 27 28 29 30 1 2 3 4 5 7 8 8 වෙනිදා වෙනකම්. බොහෝ සමහර අය රස්සාවල් නිවාඩු දාලා සතියක් නැවතිලා වැඩ කළා සෝමාවතියේ. කවුරුත් දැක්කේ නෑ මේක. ඔක්කොම බැන්නේ අර තිරපිලා දෙන්නෙක් මලා හතර දිනේ මලා කී කී අපහාස කළා. හැබැයි අපහාස කරපු රැස් කරගත්තා හොඳට රැස් කරගත්ත ඇතිපදනට ගිහිල්ලා හම්බ වෙයි ඒගොල්ලන්ට ඒක වෙලාවට. කරන්න දෙන්න ඒක අපි කරන කරන එකක් නෙමෙයි ඒක තමන් විසින් අපිට දුක මේකයි තමන්ගේ අකුසලයේ බෙදපු එක. කුසලයෙන් බෙදුවට කමන්නේ නැහැ. පින නම් බෙදුවට කමන්නේ නැහැ. තමන්ගේ හිතක ඇති වෙන දුෂ්ට සිතිවිල්ල බෙදන්න ඕනේ. ඒ අකුසල් බෙදුව. අපහාස කළා. ඊට පස්සේ මේ මොකද්ද මේ බුදුරැස් වේදන මේ සෝමාවති වන්දනාව කියලා අපි බොරු කියලා ගේන්නවා කියලා. අපහාස කළා. සෝමාවති බුදුරැස් වේදෙන්නේ නැද්ද? ඒක බොරු නද්ද? ඒකනේ කියන්නේ. ඉතින් බොරු කියලා කියනවා කියලා අපහාස කළා. මේ වගේ රැස් කරගත්තා. ඉතින් මේ නිසා ඒ අපි හොඳට තේරුම් ගන්න ඕනේ පින්වත්නි මේ ධර්ම මාර්ගයදී බාධාවල් වෙන විදිය හඳුනාගෙන ඒ බාධාවල් වලට මෝන දීගෙන යන්න සිද්ධ වෙන අපට විතරක්ද මේ වුනේ මතකද වාස්වසල බුදුරජාණන් වහන්සේට වේගංජාවේ තුන් මාසයක් හිටියා නේද අස්යන්ට දෙන යවහල් යවහල් කියන අස්වැන්ට දෙන්නේ අස්ස කෑමනි දුන්නේ රාතන් වහන්සේලාට දාන්නේ නැහැ අද කාලේ පත්‍රකාරයෝ කියන දායි ආන වස්සසු බුදුරජුන් ඇතුළු ඔව් ග්‍රහතුන්ට සාදති ඒ මොකද හේතුව? එච්චරටම පිරිහිලා පිරිහිලා තියෙන. රාතන් වහන්සේලා යවහල් වතුරේ පෙගෙන්න දාලා ඔව් හරි පුදුමයි ඉතින් මේ කොට වංගෙඩි වලින් කිතුවා කියලා අපිට තේරෙන්නේ මොනවා හරි වලින් කොටලා තලලා තියෙනවා. තලනකට බුදුරජාන් වහන්සේ දැහිලා තියෙනවා මේ තලනවා. අහනවා ආනන්දේ මේ මොනවද මේ ඇහින්නේ මේ මේ මෝල් වලින් කොටනවා ඇහින්නේ මොනවද? අනේ ස්වාමීනි සංඝයා ආහාර නැහෙනේ. යාහල් වතුර පෙගෙන්න දාලා කොටනවා කිව්වා මේ අමුවෙන් දාණයට ගන්න. තම්බල ගන්න ඇයිත් නැහෙනේ. ඊට පස්සේ කියන සාදු සාදු මේ ආනන්දේනි අනාගතයේ මිනිස්සු මිරහතන් වහන්සේලා මෙදා මෙබඳ ඉවසීමකින් අමු යවහල් වතුරින් පොඟා කොටා වැළඳු පෝත ආසා මේ ප්‍රණීත රසමසවල මුතු සූප ව්‍යංජන සහිත ආහාරයට ඔච්චම් කරාවිල ශ්‍රද්ධාවන්තය ඉතින් මේ බඳු ඉතිහාසයක් තියෙන අපිට මේ මොකද්ද උනේ ඒ කියන්නේ ඒ ශක්තියට ඒ වීරියට ඒ ආධ්‍යාත්මික ගුණේ කොච්චර කඩාගෙන වැටිලාද? මේක තමයි පිරීම කියන්නේ. ඉතින් ඒ නිසා මේ අනිකේ පිරීමට ගොඩාක් ඒ අපහාස වලට මැදිහත්ුනේ හාමුදුරුවෝ. උහුල ගන්න බැරි වුණා දැන් එක එක පන්සලකින් කියලා තියෙනවා මේ නීතිය සම්මත කරන්න ඕනේ කියලා මේ සෙනග මේ පින්කම් වලට එන එක සීමා කරන්න ඕනේ කියලා. එතකොට බලන්න මේ ඊරිසියාව කියන එක ඊයන්න මම මහ ප්‍රාණියක් ඒක ඒක නිකන් පොඩි මේ සිංගල් ඊයන්නක් වෙන්න බෑ. එතකොට බලන්න මෙච්චරම මිනිස්සෙක් පිළිහෙන්න ඕනද? ඉතින් මේ නිසා පින්වත්නි අපි මේකෙන් තේරුම් ගන්න ඕනේ හැමදේම හැමතැනම තියෙන්නේ ධර්මයට ධර්මයට බාධා. හැබැයි මේ බාධා ගැන අපි කල්පනා නොකොට අපි මොකද කරන්න ඕනේ? මම කිව්වේ මේ මේ මම පුරුදු වෙන්න ඕන බිවසීම. ඉවසීම පුරුදු කරගෙන මේ ජීවිතේ ධර්මයේ තේරුම් ගැනීමට අපි අවස්ථාව ගන්න ඕනේ. ඔබ අද පටිච්චසමුප්පාදය ඉගෙන ගත්තා. පටිච්චසමුප්පාදයේ හට ගන්න ආකාරයත් ඉගෙන ගත්තා. පරිසම්පාදේ නිරුද්ධ වෙන ආකාරයත් ඉගෙන ගත්තා මේ උතුම් පටිච්චසමුප්පාද ධර්මයේ සහාය සක්කාය දිට්ඨිය නිදහස් වෙන්න අපි හැමෝටම වාසනාව ලැබේවා